සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදාම් හමුව අපි මෙසේ ආරම්භ කරනවා අද 2020 වර්ෂයේ ජූලි මාසේ 23 වෙනි බ්‍රහස්පතින්දා දිනය අපි මේ සදාම් හමුවට එකතු වෙන්න උදෑසන 6 සිට 8 දක්වා කාලේ ලංකාවේ වේලාවෙන් අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් එකතු වෙන්නේ ඉතින් වෙනද වගේම අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ අවස්ථාව වන විට බොහෝ දෙනෙක් අපේ දහම් හමුවට සහසම්බන්ධ වී සිටිනවා. හැම දිනම අපි ඊටාම කරුණාවෙන්, කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස. අපි මේ විදිහට දහම් හමුවක් පවත්වන්නේ අපි හැම දිනාගේම යහපත සලකාගෙන විශේෂයෙන් අපි ධර්ම මාර්ගයට යොමු වෙච්ච පිරිසක් නිසා එහි ප්‍රතිඵලය මේ ජීවිතේම ලැබිය යුතු නිසා ඊට අවශ්‍ය කරන පහසු මඟ කෙටි මඟ සොයා යාම විමසා දැන ගැනීමක් සාකච්ඡා කිරීමක් ඒ වගේම ධර්ම මාර්ගයේ යද්දී අප ලබන අත්දැකීම් මතුවන ගැටලු ආදී දේවල් විමසා විමර්ශනය කොට සාකච්ඡා කොට निराකරණය කර ගැනීමක් අත්දැකීම් බෙදා හදා ගැනීමක් එවැනි තරමක් පුළුල් කාර්යයක් මේ දහම් හමුවකින් අප කරන්නේ.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 ඉතින් අපි කලින් මේ සතිය පිළිබඳව සතිපට්ඨාන දේශනාව පිළිබඳව බොහෝ දේ සාකච්ඡා කර තිබෙනවා. එහි පියවර හතරකින් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් එහෙම නැත්නම් අංශ හතරකින් පියවර හතරකින් වගේ මේ සිහි නුවණ උපද්දා ගැනීමත් සිහිනුවණින් යුක්ත වීමත් බුදු පියාණන් වහන්සේ උගන්වනවා. ඉතින් අප මේ එකතු වී සාකච්ඡා කරන්නේ ඒ බුද්ධ දේශනාව තමයි. ඒ තුලින් අපි හුදෙක් සූත්‍රයක් සාකච්ඡා කිරීමකට එහා ගිහිල්ලා ඒ සූත්‍රය ඇසුරු කරගෙන නැත්නම් බුද්ධ දේශනාව ඇසුරු කරගෙන අපි යන මාර්ගය අපේ මේ අනුගමනය කරන ප්‍රතිපදාව වඩාත් එලිපෙහෙලි කර ගැනීමක් අප මේ කරන්නේ. ඉතින් මේ වන විට අපි ධම්මානුපස්සන කියන හතරවැනි පියවරට පැමිණ තිබෙනවා. අපි පහුගිය හමුවේදී ධම්ම කියන වචනේ අදහස මතු කරගත්තා. ධම්ම යන්නේ අදහස් වන්නේ කුමක්ද කියලා. සබ්බේ ධම්මා බුදුරජාන් වහන්සේ සමහර අවස්ථාවල ඒ වචනේ යොදලා තියෙනවා. ඉතින් සිංහලට පරිවර්තනය කරන්න වෙන්නේ සියලු දේ කියලා. සියලු දේ. සියලු දේ කිව්වම ධම්මා දේවල් කිව්වම ටිකක් සාමාන්‍ය කෙනෙකුට ඒක තෝරා බේරා ගැනීම දුෂ්කර වෙන නිසා මේ ධම්ම නැත්තම් දේවල් විවිධ විදිහේ බෙදා දැක්වීම් කරලා තිබෙනවා. ඒ බෙදා දැක්වීම නැත්නම් විභජනය කර දැක්වීම ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ලක්ෂණයක්. වෙන් වෙන් කොට දැක්වීම අවබෝධයේ පහසුව පිණිස. ඒ අනුව මේ ධර්මතා නොඑක් විදිහට බෙදා දක්වලා තිබෙනවා. අපි දන්නා මූලික බෙදීම නාම රූප වශයෙන් වෙන්කොට දැක්වීම. ඊළඟට ඒ නාම රූපත් තව තව රූප ධර්ම චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා තව ටිකක් විස්තර කිරීමක් තවත් පැහැදිලි කර ගැනීම සඳහා දක්වලා තියෙනවා. නාම ධර්ම වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා එහෙමත් බෙදා දක්වලා තිබෙනවා. ඉතින් රූප ධර්ම පිළිබඳව ඊතරම්ම බරපතල අවධානයක් බුදු පියාණන් වහන්සේ යොමු කරන්නේ නැහැ. අත් වශයෙන්ම ඔය ඔතනින් වගේ නතර කරලා තියෙනවා චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා. ඝන ද්‍රව වායු ශක්ති සහ ඒ හතර ගොනු වීමෙන් උපාදාය කියන්නේ ගොනු වීමට ගොනු වීමෙන් ඇතිවන්නා වූ විවිධාකාර රූප ධර්ම නැත්නම් රූපාකාරයන් රූපස්කන්ධයන් අපිට ඕක තේරුම් කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට පසින්දුරන් සහ මනස තියෙන ඕනෑම කෙනෙකුට මේ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් තේරුම් කරගන්න පුළුවන්. මේ රූප සතරාකාර ස්වභාවය <clears throat> ඒක අපේ පසින්දුරන් සාමාන්‍යයෙන් ගෝචර වෙන දෙයක්. ඒ ගෝචර වෙන ආකාරයටයි දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම සතර ගොනු වීමෙන් ඇතිවන්නා වූ උපාදාය රූප හේවත් මේ මනුෂ්‍ය ශරීර, සත්ව ශරීර, ගස්වැල්, අව්වැස්, සොහලඟ මහ පොළොව ජලයේ මේවා ඔක්කොම උපාදාය රූප. ඒවා අපි එදා කිව්ව අසංඛ්‍ය අප්‍රමේය වශයෙන් තමයි පෙන්වන්නේ. ඒවා ප්‍රමාණ කරන්න අපි යන්නෙත් නැහැ, ගණන් කරන්න යන්නෙත් නැහැ. ඒක නිකන් හිස් වැඩක්. අර්ථ ශූන්‍ය වැඩක්. නමුත් අපිට සාමාන්‍යයෙන් අපේ රූපස්කන්ධය කමඨහන කරලා බුදුරජාන් වහන්සේ මේ රූප ධර්මවල යථා ස්වභාවය තේරුම් කරගන්න අපිට අවස්ථාව සැලසෙනවා. එතන වාසි දෙකක් තියෙන එකක් තමයි මේ අපේ රූපස්කන්ධය නැත්නම් රූපකාය කියලා ගත්තොත් සමස්ත රූප ධර්ම සකස් වෙලා තියෙන දෙයින්මයි රූපකාය අපේ ශරීරයේ සකස් වෙලා තියෙන්නේ. වට පිටාවේ අපේ තියෙන ගහක් කොලක් ගලක් අවුවැසි හුලං අපි පාවිච්චි කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු මේවා සකස් වෙලා තියෙන දේවල් වලින්මයි අපේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. මොකද එහිම ප්‍රතිඵලයක්, එහිම කෑල්ලක් කොටසක් තමයි මේ අපේ ශරීරය. ඒක නිසා ඒ අර සමස්තය තේරුම් ගැනීම සඳහා අපේ ශරීරය නැත්නම් රූපකාය කියලා අපි ඒකට කියනවා. රූපකාය තේරුම් ගැනීම, එහි යථා ස්වභාවය තේරුම් ගැනීම. එය හට ගන්න ආකාරය, එය පවතින ආකාරය, එය නිමවන ආකාරය, එහි ගති ලක්ෂණ, ස්වરૂප ස්වභාව අවබෝධ කර ගැනීමෙන් රූප ධර්මවල සමස්ත රූප ධර්මවල යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එතකොට අපිට එතන එක වාසියක් තියෙනවා මේ විශ්වයේ පවතින රූප ධර්ම නැත්නම් භූත කියලා කියන ඒවට භෞතික දේවල් වෙන වෙනම ඇනලයිස් කිරීමේ වෙන වෙනම විමර්ශනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ ඒක එකකින් සමස්තය තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ සමස්තය තේරුම් ගැනීමට සුදුසු ඒකකය යුනිට් එක අපිට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරා. ඒ තමයි මේ රූපකාය. මොකද ඒක අපිට හුඟක්ම ප්‍රත්‍යක්ෂයි. අර අපෙන් පරිබාහිරව තියෙන බහිද්ධාවේ තියෙන රූප ධර්ම වෙන වෙනම මහන්සි වෙලා ඇනලයිස් කරන්න වෙනවා මේ මහන්සි වෙලා ගවේෂණය කරන්න විමර්ශනය කරන්න පරිශ්‍රණය කරන්න වෙනවා <clears throat> ඒක ටිකක් දුෂ්කරයි නමුත් මේ රූප කාය ශරීරය ගවේෂණය කරන එක දුෂ්කර නෑ ඒක අපි ළඟ තියෙන දෙයක් නිතරම අපි පරිහරණය කරන දෙයක් මේකේ ඇති වෙන ආකාරය අපි දකිනවා පවතින විදිහ දකිනවා නැති වෙන විදිහ දකින මේකේ සමුදය දකින වය දකින අනිත්‍ය දකින විපරිණාමය දකින මේ ටික අපිට දැක ගන්න පුළුවන් මේක තුළින් බොහෝ සියලු ධර්මතා මේ තුළින් දකින්න පුළුවන් ජරා ව්‍යාධි මරණ ධර්මතා මේ යුනිට් එක මේ ඒකකය නැත්තම් මේ සමස්ත රූප ධර්ම වලට රූප ධර්ම වල නියෝජනයක් වන මේ රූප කාය තුලින් ඒ සමස්තය දකින්න පුළුවන්. ඒතර ඒක නිසා යම් කෙනෙකුට රූප ධර්මවල යථා ස්වභාවය අවබෝධ කර ගැනීමහිලා මේ ශරීරය අපේ රූප කායේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම ප්‍රමාණවත්. ඒකම එතන තව වාසියක් තියෙනවා අපි මේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ හුඟක්ම මේ බාහිර රූප ධර්මත් එක්ක නොයි. ඒවත් නැත්තමයි කියනවා නෙවෙයි. ඒව පිළිබඳවත් යම් ඇලීම් ගැටීම් මුලාවීම් තියෙනවා. නමුත් වැඩිපුරම ඇලීම ගැටීම මුලාව ඇතිවන්නේ මේ අජ්ජත් කොටස නැත්තම් අපේ රූපකාය සම්බන්ධයෙන්. ඒ රූපකායේ පැවැත්ම නඩත්තු ආරක්ෂාව රැකවරණය වගේ දේවල් වලට ගිහිල්ලා තමයි අර බාහිර රූපකායන් වලට ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවෙන්. ඒ නිසා අර මිහි යථා ස්වභාවය අවබෝධ කරගත්තම රූපකාය එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවෙන් නැති තත්ත්වයට කෙනෙක්පත් වුණාම අර බාහිර දේවල් පිළිබඳව ආපහු ආපහු විදර්ශනා කරන්න විමර්ශනය කරන්න 아무තු දෙයක් නැහැ. මේ අන්තෝ ජටා ඇතුලේ ගැටේ ලිහුණ ගමම්ම බහි ජටාවත් බාහිර ගැටලුවත් ලිහිලා යනවා. මොකද යාච අජ්ජත්තික යාච බාහිරා ඇතුළත වශයෙන් තියෙන රූප ධර්ම ටිකත් බාහිර වශයෙන් තියෙන රූප ධර්ම ටිකත් දෙකක් නෙමෙයි. දෙකම එකක්. නිසා මේ ඇතුලේ ගැටේ ලිහුනම පිට ගැටේ ලිහිනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ රූපස්කන්ධ රූප ධර්ම වල යථා ස්වභාවය ওই විදිහට රූප කාය ඇසුරින් අපිට පැහැදිලි කර දෙනවා අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන් දැන් අපි හැමදෙනාටම ඒක පැහැදිලි ඇත්ත වශයෙන් ඉතින් ওই විදිහට මේ දේවල් නැත්තම් ධර්මතා මූලික වශයෙන් නාම රූප කියලා බෙදෙන. ඊළඟට අනිත් කොටස වෙන්නේ නාම. රූපවලට වඩා ගැඹුරු අවධානයක් නාමවලට බුදුදහමේ දක්වනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ නාම ධර්ම නැවත නැවත බෙදා දැක්වීමක් විභජනය කිරීමක් විමර්ශනය කිරීමක් සාකච්ඡා කිරීමක් ඒවයි ස්වභාවය පැහැදිලි කර දීමක් අපිට පේනවා. වේදනාව ගත්තොත් ඉතින් වේදනාව විඳීම කියන මානසිකත්වය ඒක මූලික වශයෙන් දෙකට බෙදලා තියෙනවා සුඛ දුක්ඛ කියලා. ඊට පස්සේ ආයමත් තුනට බෙදලා තියෙනවා සුඛ දුක්ඛ හා අදුක්ඛම සුඛ කියලා. ඉතින් තවදුරටත් වේදනාවේ බෙදීම් තියෙනවා. සාමිස, निराමිස වශයෙන් බෙදීම් තියෙනවා. අපි ඔය වේදනානුපස්සනාවේදී සාකච්ඡා කර කාරණා. ඒවා අපි දැන් අපිට අත්දකින්න පුළුවන් අත්විඳින්න පුළුවන් සාමිස නිරාමිස වශයෙන් හිම තියෙන. ඇතැම් විට අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් තියෙන. ඇහැට කනට නාසයට දිවට කයට මනසට සම්බන්ධ කරලත් වේදනාව චක්කු සංපස්සජා වේදනා සෝත් සංපස්සජා වේදනා ආදී වශයෙන් මේ වේදනා කියන නාම ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. එසේ විග්‍රහ කරන්නේ අත වශයෙන්ම මේක අවබෝධ කර ගැනීම සඳහා. මේකේ ස්වરૂපයේ ස්වභාවයේ ගතිය ලක්ෂණය අවබෝධ කරගන්න අවශ්‍ය නිසා. ඉතින් මේ විදිහට වේදනා ඊළඟ සංඥා වුණත් විග්‍රහ කරලා තියෙනවා. මූලික වශයෙන් එහි මුල් ස්වરૂපය මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා වශයෙන් සංජානන හැකියාව නැත්නම් සංජානන ගතිය දැනෙන ගතිය කියලා අපිට ඕකට සරල වශයෙන් කියන්න පුළුවන්. ඉතින් ඒ දැනෙන ගතිය සය ආකාරයකින් සිද්ධ වෙනවා ඉන්ද්‍රිය 6 ගොඩනැගුණයින් පස්සේ. ඊට පස්සේ ඔය සංඥා ඉතින් තවත් දීර්ඝ වශයෙන් විස්තර කරනවා කුසල සංඥා අකුසල සංඥා වශයෙන්. ඊළඟට සංඥා වර්ධනය කිරීමක් අපිට පේනවා. විඤ්ඤා පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා වශයෙන් එහි වර්ධන වර්ධනීය පියවරයන් පෙන්වලා දීලා තියෙනවා. ඒක ඇත්තටම වර්ධනය කරන අංශය අපි වාක් වර්ධනය කරන්නේ ওই අංශය තමයි සංඥා අංශය තමයි අපි වර්ධනය කරන්නේ. දැන් රූප වර්ධනය කිරිල්ලක් වේදනා වර්ධනය කිරිල්ලක් ඒව නෑ මොකද රූප වේදනා කියන්නේ සුද්ධ ධර්ම. ඒවා කුසල අකුසල ගණයට අයිති වෙන්නේ නෑ. කවදාවත් රූප අකුසල වෙන්නේ නෑ. කුසල වෙන්නෙත් නැහැ. වේදනාව කවදාවත් කුසල වෙන්නෙත් නැහැ, අකුසල වෙන්නෙත් නැහැ. ඒවා ඒ දැනෙට අයිති වෙන ධර්ම නෙමෙයි. නමුත් සංඥාව ක්‍රමයෙන් වර්ධනය වෙද්දී අකුසල පැත්තට වැටෙන්න ඉඩ තියෙන නිසා මේ සංඥා සංජානන හැකියාව වෙනස් ඒ කියන්නේ කුසල පැත්තට වර්ධනය කිරීමක් වෙනවා. ඉතින් ওই විදිහට නාම ධර්ම පැත්තේ දේවල් ටිකක් ගැඹුරින් සවිස්තරව දක්වනවා. ඊළඟට චේතනා, වේදනා, සංඥා, චේතනා. චේතනා කියන්නේ අපේ සිතුම් පැතුම්, සිතිවිලි. ඉතින් ඒවත් සාමාන්‍යයෙන් ස්කන්ධ විග්‍රහයේදී චේතනාවලට කියන්නේ සංකාර කියලා. මනෝ සංකාර, චිත්ත සංකාර, චේතනා, විතර්ක කියන වචන වලින් සඳහන් වන්නේ එකම දෙයක්. අපේ හැඟීම්. සිතුම් පැතුම්. ඉතින් එවැනි සිතුම් පැතුම් ගොන්නකුත් තියෙනවා. ඉතින් ඒවත් අසංකේයයි අප මේවේ ඒවා සංඛ්‍යාත්මකව ගොනු කරලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒවයි ස්වභාවයේ ස්වરૂපය දල වශයෙන් පෙන්වලා තියෙනවා. මේ සංකාර ඇති වෙන්නේ කොහොමද නැත්නම් විතර්ක ඇති වෙන්නේ කොහොමද? චේතනා ඇති වෙන්නේ කොහොමද කියලා. ඉතින් විඳීමත් එක්ක හඳුනා ගැනීමත් එක්ක වේදනා සංඥා ඇසුරෙන් චේතනා පහළ වෙන ආකාරයත් ඒ චේතනා කුසල අකුසල වශයෙන් බෙදී යන ආකාරයත් බුදුදහමෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ ඔය විදිහට ඊළඟට පස්ස කියලා ධර්මතාවයක් පෙන්වනවා. ඒකත් නාම ධර්මයක් මානසිකයි <coughs> ඒකත් සය ආකාරයකින් පෙන්වලා තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස වශයෙන් ඇස ගණනාසය දිවකය කියන මේ ඉන්ද්‍රිය හය පදනම් කරගෙන ඊට අදාළ අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ දේවල් මනසට ඇතුල් වීම මනත මනසින් එක්තරා ප්‍රමාණයකට හඳුනා ගැනීම විඳීම හරහා මනසට ඇතුල් වීම හඳුනා ගැනීමටත් විඳීමටත් පෙර අවස්ථාවක් ඇත්තනම් පස්ස කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ කියලා. සිත් වැඩිම මුල්ම ප්‍රාථමික අවස්ථාවේ සිතට ඇතුළත් වීම කියන ස්වභාවය තමයි පස්ස කියන්නේ. ඉතින් ඒකත් සුද්ධ ධර්මයක් පස්ස කොයි වෙලාවකවත් කුසල වෙන්නෙත් නැහැ අකුසල වෙන්නෙත් නැහැ. පස්සය ඊළඟට තව නාම ධර්මයක් පෙන්වනවා මානසිකාරය කියලා. ඒකත් හේතුඵල ධර්මතාවයක් ස්වභාවික එකක් මතක් වීම සාමාන්‍ය මානසිකාරයේ ස්වභාවය මේ මතක් වීමයි හේතුඵල ධර්මානුකූලව. ඒ කියන්නේ ඒක හරි සංකීර්ණ දෙයක් මානසිකාරය කියලා කියන්නේ. දැන් මතක් වීම කියන එක කොහොමද කියලා ඇහුවොත් බොහෝ වෙලාවට අපි කියනවා නිකන් ඉන්නකොට මතක් වෙනවා ආදි වශයෙන් කිය. නමුත් මේ මතක් වීම ඇහැට පෙනුනම යමක් මතක් වෙනවා. මතක් වෙනවා කියලා කියන්නේ අපේ සංඥා ස්කන්ධයේ තියෙන කිසියම් සංඥාවක් මතක සටහනක් ඒක උඩුසිතට පැමිණීමක් නැත්නම් ඒක මතුවීමක් උඩුසිත කියලා විවහාරයක් බුදුදහමේ නැහැ. ඒක මතුවීමක්. අපි කියන්නේ අනුසය මට්ටමේ ඉඳලා පරිඋත්ථාන වීම කියලා අපි ඕකට කියන්නේ. මානසිකාරයේ ස්වභාවය එහෙම. කලින් දැකපු දෙයක් අනුසය වශයෙන් තියෙන. ඒ කියන්නේ රූප සංඥාවක් තියෙනවා. ඊට අදාළ දෙයක් මේ මොහොතේ දැක්කම ඒක මතක් වෙනවා. <clears throat> කලින් අහපු දෙයක් තියෙනවා. ඒක ඊට අදාළ දෙයක් මේ මොහොතේ ඇහුණම ඒක මතක් වෙනවා. ඒ වගේ නාසය දිවකය මන කියන ඒවායි එහෙමයි. ඊළඟට වර්තමාන මොහොත ඇහෙන්නේ පැනේ ඇහෙන්නේ පේන්නේ දැනෙන්නේ නැතත් කලින් අහපු දැකපු විඳපු දේවල් මනසින්ම මතක් කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මනස මෙහෙවාගෙන යනකොට යමක් හිතාගෙන යනකොට යමක් මතක් වෙනවා. මේ වෙලාවේ ඊට අදාළ දෙයක් පේන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ. නමුත් ඒක මතක් වෙනවා. ඒක මානසිකාර්ය හරි ස්වභාවික දෙයක් ඔය වේ. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන නාම ධර්ම ස්වභාවික දෙයක්. සුද්ධ ධර්ම මූල ප්‍රාථමික මට්ටමේදී ඒවා සමාරම්භක අවස්ථාව ගත්තොත් ඒවයි මූලික ස්වභාවය ගත්තොත් ඒවා සුද්ධ ධර්ම. කුසලත් නෙවෙයි අකුසලත් නෙවෙයි. හැබැයි මේන් ධර්මතා තුනක් අකුසල පැත්තට හැරෙනවා කියලා අපි දැන් දන්නවා. ඒවා අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. සංඥාවත් ඒ වගේම චේතනාවත් මානසිකාරයත් කියන තුන විතරක් අකුසල පැත්තට හැරෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ ඒනොත් සංඥාව අකුසල වීමෙන් තමයි ඔය අනිත් දෙක වෙන්නේ චේතනාව අකුසල වෙන්නේ මානසිකාර අකුසල වෙන්නේ ඒ විදිහට. ඉතින් ඔය ආකාරයට මේ නාම ධර්ම පිළිබඳවත් බුදුදහමේ ටිකක් ගැඹුරින් විස්තර කරනවා. මොකද බුදුදහමේ මේ ප්‍රතිපදාව හුඟක් ඉලක්ක වෙනවා ගැඹුරට ගැඹුරට යනකොට මේ නාම ධර්මවල. මේ නාම ධර්මවලිනුත් අන්තිමටම එකකට ඉලක්ක වෙන්නේ. ඒ තමයි මේ සංඥාව. සංඥා කියන්නේ පුද්ගලයා තුල තියෙන අප තුල තියෙන යමක් වටහා ගැනීමේ නැත්තම් විඥානන කියලා මූලික වශයෙන් ඒක කියන විඥාන කියලා වෙන් වෙන් කර යමක් අඳුනා ගැනීමේ හැකියාව ඒ මානසික හැකියාව. ඉතින් ඒ විඥාන අවිද්‍යාව තියෙනකොට අකුසල පැත්තට හැරෙනවා. ඒක තමයි අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ. ඉතින් ඒක නිසා මොකද කරන්නේ බුදුදහමේ මේ විඥාන නැත්තම් විඥානන යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව හරි පැත්තට නිවැරදි පැත්තට වර්ධනය කරනවා. පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා වශයෙන් ඒ කරන්නේ සංඥාව නැති කිරීමක් නෙවෙයි සංඥාව කුසල පැත්තට වර්ධනය කිරීම. එතකොට හැබැයි නැති වෙන දේකුත් පෙන්වන්න පුළුවන් අපිට. මොකද්ද නැති වෙන දේ? අකුසල සංඥා. මේක කුසල පැත්තට වර්ධනය කරනකොට අකුසල සංඥාව ගෙවී යාමක් සිද්ධ වෙනවා. නිරෝධ වීමක් සිද්ධ වෙනවා. නමුත් පොදුවේ ගත්තොත් සංඥා නිරෝධයක් නැහැ. සංඥා කියන ඒ යමක් අඳුන ගන්න ගතිය, තේරුම් ගන්න ගතිය, වටහා ගන්න ස්වરૂපේ අවබෝධ කර ගන්න ස්වરૂපේ ඒ ඒ මානසික ගතිය තියෙන. මේ සියලුම නාම රූප ධර්ම නිරෝධ වෙන්නේ මරණයේදී පුද්ගලයේදී. සියලු නාම රූප ධර්ම නිරෝධ වෙන්නේ රහතන් වහන්සේගේ මරණයේදී. එතකන් රහතන් වහන්සේ තුලත් මේ නාම රූප ධර්ම එසේම පවතී. එයින් විශේෂයකට තියෙන්නේ රහතන් වහන්සේගේ මේ නාම ධර්ම තුනක් හරි පැත්තට හැරිලා තියෙනවා. නිවැරදි පැත්තට. ඒ තමයි ඔය සංඥා, චේතනා, මානසිකාර කියන තුන. ඒකයි මේ රහත් වෙනවා කියලා කියන්නේ නැත්තම් ශරීරයේ දිගපල්ල වැඩි වෙනවනත් වැඩි වෙනවත් මේ වෙන මොනවා හරි හැඩරුව ඇති වෙනවත් රැස් විහිදෙනවත් මුකුත් නෙවෙයි මේ සංඥා අකුසල පැත්තේ තිබ්බනම් ඒක කුසල සංඥා බවට හැරෙනවා චේතනා අකුසල පැත්තේ තිබුණා නම් ඒක කුසල චේතනා බවට හැරෙනවා මානසිකාර්ය අයෝනිසෝ විදියට තිබ්බනම් යෝනිසෝ වෙනවා ඔච්චරයි රහත් වීමෙන් වෙන්නේ ඊට වැඩි දෙයක් මොකොත් වෙන්නේ ඊට පස්සේ ඒ එසේ පිරිසිදු වෙලා තියෙන මේ නාම රූප ධර්ම ටික මරණයේදී සාධන් වහන්සේත් මැරෙනවා මරණ ධර්මතාවයට යට මරණයේදී ඒක කඩා බිඳ වැටෙනවා එතනින් ඉවරයි නිමාව ඉතින් විශේෂයකට තියෙන්නේ සාතන් වහන්සේ වර්තමාන මේ ජීවිතයේදී මේ කාර්ය කරනවා. කෙරුවෙන් පස්සේ අර නාම ධර්ම වලින් අර තුන සාතන් වහන්සේගේ නාම ධර්ම වලින් මේ තුන යම් ආකාරයක පවතින්නේ සුද්ධට පිරිසිදු පිරිසිදු විදියට තමයි පවතින්නේ ඒකයි එතන විශේෂත්වය. ඉතින් ඔය අපි නාම රූප ගැන පොඩ්ඩක් කතා කරන්නේ සාකච්ඡා කරන්නේ දැන් මේ ධම්මානුපස්සනාවට ආපුවහම අපි කතා කරන්නේ ওই නාම ධර්මයි රූප ධර්මයි ගැන. ධම්ම කියන මහා පුලුල් වචනේ ගැඹුරු වචනයෙන් නියෝජනය වෙන්නේ අදහස් වෙන්නේ මේ නාම ධර්ම සහ රූප ධර්ම. ඉතින් ඒ දැන් අපි හුඟක් දේවල් මේ වෙන විට කතා බහ වෙලා තියෙනවා. අන්තිමට මේ නාම ධර්මත් රූප ධර්මත් ධර්මතා විදිහටම දැක ගන්න දැනගන්න දැක ගන්න පිළිගන්න භාවිත කරන්න තමයි අපි ධම්මානුපස්සනාවේදී හුරු වෙන්නේ මේ නාම රූප ධර්මතා නාම රූප ධර්මතා විදිහටම දැනගන්න. දැකගන්න. පිළිගන්නෝ භාවිත කරනවා. ඒකයි. මොකද අපිට ওই නාම රූප ධර්මතා වලින් පලා යන්න බෑ. ඉවත් වෙන්න බෑ, අයින් වෙන්න බෑ, බැහැර වෙන්න බෑ. රහතන් වහන්සේ කෙනෙකුටවත් බෑ. මේ නාම රූප කට්ටලය එහෙමම තියෙනවා. මරණය දක්වා. එතකොට දුක හදන්නේ නාම රූප ධර්ම ටික නෙවෙයි. වාක්කය වැරදි විශ්වාසයක් නැත්නම් වැරදි විග්‍රහයන් තියෙනවා. මේ නාම රූප ධර්ම ටික නැත්නම් පංචස්කන්ධය දුකක් කියලා. එහෙම එකක් නැහැ. පංචස්කන්ධා දුක්ඛා කියලා කොහෙවත් දේශනා කරලා නැහනේ. නමුත් මේ නාම ධර්ම වල තියෙන යම් යම් වැරදි වැටහීම වැරදි භාවිතය නැත්නම් වැරදි වැරදීම් නාම ධර්මවල තියෙන නිසා පංචස්කන්ධේ උපාදාන කිරීමක් එහි ඇලීමක් ගැටීමක් මුලාවක් ඇති වෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන් එවැනි භව්‍යතාවයක් තියෙනවා ඇති වෙනවාම නෙමෙයි ඒකත් අපේ ධර්මයේ ධර්මයේ විග්‍රහ කරන අයගේ තියෙන එක දෝෂයක් ඇති වෙනවාමයි කියලා කියනවා. පංච උපාදානස්කන්ධය හැදෙනවාමයි කියලා කියනවා. ඇහැට රූපයක් දැක්ක ගම. එහෙම එකක් නැහැ. එහෙනම් ඉතින් රාතන් වහන්සේටත් පංච උපාදානස්කන්ධය හැදෙන්න එපා. ඇහැට රූපයක් දැක්ක ගමන් එහෙම හැදෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ පංචස්කන්ධයට උපාදාන වෙන්නේ අවිද්‍යාව තියෙනවා නම් විතරයි. අවිද්‍යාව නැති තැන ඇහැට රූප දැක්කට කනට ශබ්ද ඇහුණාට නාසයට දිවට කයට ගඳ රස පහස දැනුණාට මනසට කරුණු වැටුණාට ඒ ඒවා පංචස්කන්ධ මට්ටමින් තියෙන ආයතන මට්ටමින් ක්‍රියාත්මක වෙනවා කන්ද මට්ටමින් පවතින ඒ ඒ ආයතන එතකොට සුද්ධ ආයතන පිරිසිදුව යනවා ඒක නිසා ස්කන්ධ තිබුණාට ස්කන්ධ ගොඩ ගැහුණාට උපාදාන වීමක් නෑ. දැන් රාතන් වහන්සේගේ ස්කන්ධ ගොඩ ගැහිම නතර වෙන්නේ ඒක ගොඩ ගැහෙන. රූපස්කන්ධ පැත්තෙන් නම් ඉතින් අවමයක් පෙන්වන්න පුළුවන්. නාමස්කන්ධ පැත්තෙන් එහෙම කියන්න බෑ. රාතන් වහන්සේ ඇහැ කන නාසය දිවකය විවෘත කරගෙන ඉන්නවා නම් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ගොඩ ගැහෙන. කන්ද හැදෙනවා එහෙම. හැබැයි සිහිනුවණින් ඉන්න නිසා වීර්යය තියෙන නිසා අවිද්‍යාව බැහැර වෙලා තියෙන නිසා කන්ද හැදුනට කන්දට උපාදාන වීමක් නැහැ. ඉතින් අපි පහුගිය සාකච්ඡාවේදී අපි මේ නාම ධර්ම වලින් නැත්නම් මේ ධර්මතා <clears throat> ධම්මානුපස්සනාවේ ධර්මතා වලින් අපි ගත්ත එක කොටසක් ධම්මානුපස්සනාවේ මුලට ඇතුළත් වෙලා තියෙන නැත්නම් මුලට ඇවිල්ලා තියෙන්නේ නීවරණ පබ්බේ නීවරණ පබ්බේ අපි ඒක නිසා මේ ධර්මතා තේරුම් ගැනීමට සහ ධර්මතා අවබෝධ කර ගැනීමට ධර්මතා පිළිගැනීමට ධර්මතා සමග පැවතීමට කියන මේ මූලික කුසලතා හතරක් වශයෙන් අපිට මේක ගන්න පුළුවන්. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලාම මේ ස්වභාවික ධර්මතා පහක් පෙන්වනවා. පංච නීවරණ කියලා ਉਹ හඳුන්වලා තියෙනවා. ආවරණං නීවරණං චේතසෝපක්ඛිලේසං පඤ්ඤාය දුබ්බලීකරණං කියලා ඕවා ඕවා පිළිබඳව විග්‍රහයක් කරලා තියෙනවා. හැබැයි අපි එදා කතා කළා මේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා පහක් තමයි ඔය ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේද ඉදිරිපත් කරලා තියෙන්නේ. මේවා මූලික වශයෙන් ගත්තම කුසල අකුසල ගණයට වැටෙන්නේ නැහැ. කාමච්ඡන්දේ සාමාන්‍යයෙන් විග්‍රහ කරන්න ගිහිල්ලා තියෙන්නේ අටුවාවල පවා අකුසලයක් හැටියට. ව්‍යාපාදයේ අකුසලයක් හැටියට. තීන මිද්දේ උද්දච්ච කුච්චේ විචිකිච්ඡාව අකුසලයක් හැටියට. ප්‍රාථමික මට්ටමේදී අකුසලයක් නෙමෙයි. මේක අකුසලයක් බවට හැරෙන්නේ අපි එදා කිව්වා. සිහි නුවණයි වීරියයි නැති තැන. කාමච්ඡන්දය ගැන විතරයි අපි එදා කතා කළේ. කාම කියන්නේ මේ ඇහැ කන නාසය දිවකය කියන විශේෂයෙන් පංචේන්ද්‍රයන්ට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල්. ඒවා ඇහැ කන නාසය දිවකය ඇතිතා මනස අවදිමත්ව තිබෙනතා ගෝචර වෙන. ඒක හේතුඵල ධර්මතාවයක් මිසක කාගවත් වැරද්දක් නෙවෙයි. කාගවත් අඩුපාඩුවක්වත් දුර්වලකමක්වත් නෙවෙයි. ඒක හේතුඵල ධර්මතාවයක්. ඇහැ ඇති කල්ලි රූප ඇති කල්ලි බුදුරජාණන් වහන්සේ එහෙමයි දක්වන්නේ. චක්කුං කෝ සති රූපේ සති චක්කු විඥානයේ සති ඕව සති කියන්නේ ඇතිකල්ලි කියන අර්ථය pāli භාෂාවේ මේ මේ මේ මේ මේවල් දේවල් තියෙනවා නම් ඉමස්මින් සති ඉදං හෝති ඔච්චරයි ඔතනදී ඉමස්මින් සති ඉදං හෝති ඇස ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්කු විඥානය ඇති කල්ලි, චක්කු සංපස්සය ඇති කල්ලි. ඉතින් මේ පිළිබඳව කිසියම් මනසේ යොමු වීමක් සිද්ධ වෙනවා. මේක ඡන්ද කියන වචනේ අදහස් කරන්නේ මනසේ නැඹුරුතාවයක් පෙන්වන යොමුවක් පෙන්වන. මේක අපි සිංහල වචනෙන් ගන්න පුළුවන් යොමුවක් කියලා. එතකොට සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යටතේ අපිට බුදු පියාණන් වහන්සේ උගන්වන්නේ මේ යොමුව. යොමුව ස්වභාවික දෙයක්, හේතුඵල ධර්මතාවයක්. ඒක ඒ යොමුව දකින්න කියලා. එදා අපි කමඨහන ගත්ත මේ මහා සතිපට්ඨාන දේශනාවේ ඇතුළත් කමඨහන මම හිතන ඔබ හැම දිනාට මේක කියව ගන්න පුළුවන්. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අපි පජානාති කියන වචනේ සදා ගත්තා. මතු කරලා ඉස්සරහට ගත්තා. විජානාති නෙවෙයි යොදලා තියෙන්නේ පජානාති කියලා. එතකොට මේ වචන දෙක අපි පැහැදිලි කරා යමක් විජානාති මට්ටම විශේෂයෙන් දැනගන්න ස්වરૂපය සියලු සත්වයන්ට පොදුයි. විඥාණය අපිට විතරක් විශේෂයෙන් තියෙන එක නෙමෙයි විඥාණය බල්ලන්ට පූසන්ටත් තියෙන. කුරුල්ල ගොබියන්ටත් තියෙන. විඥාණයෙන් කරන දේ අපේ සතුන්ගේ කිසිම වෙනසක් නැහැ. විඥාණයෙන් කරන කාර්යය විඥාන මට්ටමෙන් කරන කාර්යය මිනිස්යාගේ සතා සිව්පා වගේ ගත්තොත් කිසිම වෙනසක් නැහැ. රූප වෙන් කර අඳුන ගන්න අපිටත් පුළුවන් සතුන්ටත් පුළුවන්. ශබ්ද වෙන් කර අඳුන ගන්න අපිටත් පුළුවන් සතුන්ටත් පුළුවන්. ගන්ධ රස පහස වෙන් කර අඳුනා ගන්න සතුන්ටත් පුළුවන් අපිටත් පුළුවන්. විඥානයේ කාර්යභාරය නැත්නම් විඥානයේ කියන සබාධමෙන් ලැබිලා තියෙන දේ සතුන්ගේ විඥානයේ මනුස්ස විඥානයේ කිසිම වෙනසක් නැහැ. මුගක් අය හිතන්නේ විඥානය අපිට තියෙන විඥානය මහ ලොකු එකක්, මහ අපූර්ව එකක්, මහ වෙනස් එකක් කියලා. කිසිම වෙනසක් නැහැ. අපි වෙනස් වෙන්නේ විඥානය නැත්තම් මේ විඥානනය දියුණු කිරීමෙන්. පජානනයට આવොත්, පඤ්ඤාවට આવොත් එතෙන්ට එන්න බෑ සාමාන්‍යයෙන් තිරිසන් සතුන්ට. අන්න ඒ අර්ථයෙන් ගත්තම මිනිස්යාගේ තියෙන විශේෂත්වය. ආශයගේ විඥාණය පඤ්ඤා දක්වා ගේන්න පුළුවන්. ඒක නිසා මේ සතිපට්ඨාන දේශනාවේ අපි කලිනුත් කියලා තියෙන මේක නිතරම යෙදෙන වචනේ පජානාති කියන. විජානාති කියන වචනේ දක්වන්නේ නැහැ අත් වශයෙන්. මේ ධර්ම ප්‍රතිපදාව ඇතුලේ ඒක දක්වන්නේ නැහැ. මොකද ඒක අමුත් අමුතෙන් විශේෂත්වයක් නැහැ විජානාති කියන එක. විඥාණයෙන් කෙරෙන කාර්යභාරය ස්වභාවිකව කෙරෙන්නේ විඥානයේ ඇතිකල්ලි විඥාණයෙන් කෙරෙන කාර්යභාරය ස්වභාවිකව කෙරෙන. නමුත් මේ ස්වභාවික කාර්යය ක්‍රමයෙන් දියුණු කිරීමක් මේ කරන්නේ. එතකොට සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අර හිතේ යම් ආකාරයක රූපයට හෝ ශබ්දයට හෝ ගන්ධයට හෝ රසයට හෝ ස්පර්ශයට යොමුවක් ඇති වුණාද ඒක විජානාති නෙවෙයි ඒක පජානාති ඒක ගැඹුරින් ප්‍රඥාවෙන් දහමට අනුව දැකගන්න මේක ධර්මතාවයක් මේ රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, ස්පර්ශේට මනසේ දක්වන නැඹුරුතාවයේ යොමු ස්වභාවික සංසිද්ධිය. ඒක කාගේවත් වැරද්දක් අඩුපාඩුවක් එහෙම නෙමෙයි. ධර්මතාවයක් හැටියට තේරුම් ගන්නවන්නේ ඒකයි පජානාති කියලා කියන්නේ. ඒ වගේම මෙතන මේ වන විට සතිය තියෙන. අපි කතා කරා සම්පජඤ්ඤයේ තියෙන විරිය තියෙන. එතකොට සති සම්පජඤ්ඤ විරිය කියන තුන ඇති කල්හි මේ මනසේ මේ කාමයට තියෙන නැඹුරුව කාමයේ පිළිබඳ නැඹුරු වීමේ ස්වභාවය ගැටලුවක් වෙන්නේ නැහැ. ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක කාම ඡන්දයක් හිතේ හැටියට තිබුණාට යොමුවක් විදියට තිබ්බට එක කාමරාගයක් කාමදාහයක් කාමපරිලාහයක් වැනි අකුසල තත්වයකට පත්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කාම උපාදානයක් දැන් ඕක ඔය කාම ඡන්දයේ අකුසල පැත්තට වර්ධනීය අවස්ථා බුදුදහමේ පෙන්වන. අකුසල පැත්තට වර්ධනය වෙන අවස්ථා. එවැනි අවස්ථා තමයි කාම තණ්හා, කාම රාග, කාම උපාදාන වගේ අවස්ථා. කාම රාග ඊළඟ අවස්ථාව හැටියට අපිට පෙන්වන්න පුළුවන්. ඡන්ද අර යොමුව සිහිනුවණින් නොදැක්කොත් යොමුව සිහිනුවණින් යුක්තව නොදැක්කොත් කියන යොමුවට අපි කියන්නේ කාමච්ඡන්ද කියලා. නොදැක්කොත් ඒක කාම රාගය වෙනවා. මනස එහි ඇලෙනවා, ලග්න වෙනවා, ඇලි ඇලි ඇලීමක් සිද්ධ වෙනවා. ඒ ඒ ස්වභාවය. ඊළඟට ඒ ඇලුණු ඇලුණයින් පස්සේ ඇලීම විතරක් නෙවෙයි ගැටීම මුලාව දක්වාත් වර්ධනය වෙනවා. කාම සංහාවට එනකොට එහෙමයි. සංහාවේ ලක්ෂණය ඇලීම, ගැටීම, මුලාව කියන තුනම ඒ ස්වરૂපයන් තුනම ඇලීම ගැටීම මුලාව කියන ස්වરૂපයන් තුනම වර්ධනය වෙලා ඉතින් ඊළඟට කාම උපාදානය කියන මට්ටමට එනකොට தත්ත්වය තවත් දුරට වර්ධනය වෙලා දැන් ඒ මට්ටමට එනකොට බරපතල මෝහයක් සහිතව මේ ඉන්ද්‍රියාරම්මණය හසුරවන තත්වයකට එනවා රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය නමුත් අපි සිහිනුවන මේ වන විට අපි සතිපට්ඨාන දේශනාවේ ගොඩක් දුර ඇවිල්ලා සිහිනුවන වීර්යය කියන තුන ආතාපි සම්පජානෝ සතිමා කියන ගුණාංග තුන ඉන්ද්‍රිය මට්ටමින් විතරක් නෙමෙයි බල මට්ටමෙන්ම වර්ධනය වෙලා තියෙන නිසා කාමච්ඡන්දය හුදෙක් ධර්මතාවක් පමණයි. එය කාම රාගයක් කාම තණ්හාවක් කාම උපාදානයක් දක්වා වර්ධනය වෙන්න කිසිදු ඉඩක් නැහැ. එහෙම ඉඩක් තියෙනවා මේ ගුණාංග තුන නැති තැන. මොන ගුණාංග තුනද? සිහියයි ධර්මාවබෝධයයි වීරියයි නැති තැන. නමුත් දැන් ඒ තුන වර්ධනය කරලා තියෙනවා. සතිමා සම්පජානෝ ආතාපී කියන මේ ගුණාංග තුන මූලික කුසලතා තුන වර්ධනය වෙලා තියෙනවා. එහෙම වර්ධනය වෙලා තියෙන තැනක මනසේ ඇතිවන මේ නැඹුරුතාවය නැත්නම් යොමුව කියන එක. මේකට අපි යොමුව කියලා තමයි කියන්න වෙන්නේ. ඡන්ද කියන අවස්ථාව. යොමු වෙන අවස්ථාව ගැටලුවක් නැහැ. ඒක දන්නවා මේක ධර්මතාවයක්. මේක දිගට ගියොත් මේක වෙන ආදීනව දන්නවා. ඒ වගේම වීර්යය තියෙන නිසා මේ එසේ දිගට යෑම වළක්වීමේ පැහැදිලි හැකියාවක් තියෙනවා. ඉතින් ඇති වුණා වගේම ඡන්දය නැති වෙලා යයි. මොකද ඇති වුණ එක නැති වෙන එක අපේ වැඩක් නෙවෙයිනේ. අපිව නැති කරන්න යන්නෙත් නෑනේ. ඇති වුණු දේ නැති වෙලා යන්න අපි ඉඩ දෙනවා. අපි ඒකට ඉඩ දෙනවා කියලා කියන්නේ සෝබාදහමට නැවත වතාවක් අපි ඉඩ දෙනවා කියන්නේ. ඔය ඇතිවෙච්ච ඒවා නැති වෙන්න දෙන්නේ නැත්තේ අස්වාභාවික වෙච්ච මනසට. ඒ කියන්නේ මේ විකෘතිතාවයක් තමයි ඇති වුණු දේ නැති වෙන්න ඉඩ නොදී එක්ක ඇති වුණු දේ අල්ල ගන්නව බදා ගන්නව ඒක වඩා වර්ධනය කරන්න උත්සාහ කරනවා. ඉතින් මේක හැබැයි ලෞකික දෘෂ්ටියෙන් කිව්වොත් එහෙම ලොකු පරස්පරයක්. වගේ පේනවා. දැන් ඇතිවෙච්ච සමහර දේවල් අපි වර්ධනය කරන්න උත්සාහ කරනවා මේක නැති වෙන්න දෙන්න හොඳ නෑ ආදි වශයෙන් කියලා දැන් සරල උදාහරණයක් අපි කිව්වොත් අපිට හමු වුණොත් මොන හරි රසවත් දෙයක් මේ ඉන්ද්‍රිය පසින්දුරන්ට ගෝචර වන පහසු දෙයක්. අපි ඒක වර්ධනය කරන්න පෙළඹෙමු. ඒකේ යම්කිසි ආකාරයක ඒක නතර නොවි තවදුරටත් පවත්වා ගත යුතුයි කියන තැනට ඇවිල්ලා ඒක තවදුරටත් පවත්වා ගැනීමෙහි කාර්ය ප්‍රවර්ධනය කිරීමේ කාර්යයකට එළඹෙනවා. නමුත් එතන තියෙන ප්‍රවර්ධනය කිරීමේ කාර්යය තුල තියෙන්නේ ඒ ධර්මතාවය නැති නොවි පවත්වා ගන්න පුළුවන් කියන මානසිකත්වය නෙවෙයි. එහෙම මානසිකත්වයක් ඇති සමහර විට ඔය අසුතවා පුදුජන මට්ටමේදී. මම මේක සරල උදාහරණයකින් කිව්වොත් අපිට රසවත් අඹ ගෙඩියක් ලැබුණොත්. ඒකට අපි ඒ අඹ ගෙඩිය කාලා අපිට හිතෙනවා මෙවැනි අඹ ගස් තිබුණොත් හොඳයි මේක තව කෙනෙකුට කන්න අවස්ථාවක් සැලසෙන. මට වුණත් මගේ ජීවිතයේ ඉදිරි කාලය තුල එහෙම අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඒක නොලැබුණත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් තව කෙනෙකුට උනත් කන්න ලැබේ. කියලා අපි ඒ අඹ අඹ ගසේ තව දුරටත් පැවැත්මක් වෙනුවෙන් අපි යමක් කරනවා. ඒ කියන්නේ අර අඹ ඇටේ අපි හිටවනවා. එතකොට බැලු බැලමට මේ කාර්ය නැවැත්ම නැවැත්ම නතර කිරීමක් නැවැත්ම නතර කිරීමට එරෙහි වීමක් වගේ පේන්න පුළුවන්. නමුත් එතන එහෙම එකක් නෑ අපි දන්නෝ මේ මං ඊළඟට හිතවන අඹ ගහත් ඇති වෙලා නැති වෙලා යනවා නමුත් අඹ පරම්පරාව යන්න පුළුවන්. අඹ පරම්පරාවක් නවතින්න පුළුවන්. ඒකත් අපි දන්න. එහෙත් අපි ප්‍රයෝජනේ සලකා යම්කිසි ලෞකික වශයෙන් ප්‍රයෝජනවත් වෙන දෙයක පැවැත්ම නැත්නම් අපි ඒකට කියන්නේ පරපුර ඉදිරියට පවත්වන. එතන තණ්හාවක් මානයක් දික්තියක් නැහැ. ඒක අවබෝධයෙන් කරන වැඩක්. හැබැයි අපි දන්නවා මේ අඹ කලින් තිබුණ අඹ ගහ ඇති වෙලා නැති වෙලා ඇති වෙලා පැවතිලා නැති වෙලා ගියා වගේ මේකත් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. සමහර විට අඹ කියන වර්ගය මේ විශ්වයෙන් තුරන් වෙලාමත් යනවා යම් දවසක. ඒක ඉතින් හටගත්තා වගේම තුරන් වෙලා යනවා. ඉතින් ඒක නිසා මේක පිළිබඳ අපි තුල එහෙම අවිද්‍යාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට අපි මේ මේ මේවයි යථා ස්වභාවය අවබෝධ වුණාම යමක සරල පැවැත්ම අපි පිළිගත්තට ඒක තණ්හා මාන දිට්ඨි වලින් ඉදිරියට පවත්වාගෙන යෑමක් අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. මම සරල උදාහරණයක් කිව්වා. නැවතත් අපි අපේ අතුරුකාවට යමු වුණොත් එතකොට කාමච්ඡන්දය කියන නැත්නම් රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, ස්පර්ශයට මනසේ යොමුව ඒක යොමු වෙනවාමයි මොකද ඒක හේතුඵල ධර්මතාවය. ඒ යොමුව තුල සිහියෙන් ප්‍රඥාවෙන් වීර්යයෙන් යුක්ත නිසා අර කාමච්ඡන්දය කාම රාගයක් බවට කාම තණ්හාවක් බවට කාම උපාදානයක් බවට පරිවර්තනය වෙන්නේ ඒකයි ස්වභාවය. ඒක පරිවර්තනය නොවෙන්නේ මේ මෙවැනි කුසලතා තුනක් වර්ධනය වෙලා ඇති නිසා. ඒ ආර්ය ශ්‍රාවකයා මෙවැනි කුසලතා තුනක් වර්ධනය කරන්නේ ඒකයි. හොඳයි. ඊළඟට ඔය අවබෝධයත් එක්කම ඊළඟ නීවරණ ධර්මයට යමු. ඊළඟ නීවරණ ධර්මයේ හැටියට පෙන්වන්නේ ව්‍යාපාද කියලා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියලානේ ඔය ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බේ ඔය පහක් පෙන්නනවනේ. ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ අර අතන තියෙන්නේ නැඹුරු වෙන ස්වභාවය නැත්නම් යොමුවනේ. කාමච්ඡන්දේ තියෙන්නේ. ව්‍යාපාදේ තියෙන්නේ ප්‍රතික්ෂේප කරන ගතිය. මොකද්ද ප්‍රතික්ෂේප කරන්නේ? අර පහමයි. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. ඇතැම් විට මනස ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක විපාකය. එතකොට අපිට ප්‍රශ්නයක් වගේ මතුවලා එන්න පුළුවන් ඇයි විතක රූපයට මනස යොමු වෙන්නේ ඇයි තවත් විතක රූපය මනස ප්‍රතික්ෂේප කරන්නේ? ශබ්දයේ ගන්ධයේ රසයට විතක යොමු වෙන්නේ සහ තව විතක ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? ඕනයි කියන්නේ ඇයි තවත් විතක එපා කියන්නේ ඇයි? ඉතින් ඕනෑ එපයි කියන්නේ හේතු රූප ධර්මයේ තියෙන. රූප ධර්මයක තියෙන. මම සරල උදාහරණයක් කිව්වා. ඔබ තද සීතලෙන් ඉන්න අවස්ථාවක ඔබට බොන්න තද සීතල වතුර වීදුරුවක් දුන්නොත් මොකද්ද වෙන්න පුළුවන්? ඒක මොකක් හරි ක්ලේශයක්ද? ඒක අකුසලයක්ද? ඒකට පාපයක්ද? එතන තියෙන ධර්මතාවයක්. ඉන්ද්‍රියාරම්මණය ප්‍රතික්ෂේප වීම ස්වභාවික සංසිද්ධියක්. ස්වභාවික සංසිද්ධියක්. ඉතින් ව්‍යාපාද කියන ස්වභාවයෙන් පෙන්වන්නේ ව්‍යාපාදයේ ප්‍රාථමික මට්ටමේදී පස්සේ කාලේ ව්‍යාපාදය අකුසලයක් විදිහට විග්‍රහ කරන්න පසුගාලීන ධර්ම සාහිත්‍ය උත්සාහ කරලා තියෙනවා. හැබැයි මේක මූලික අවස්ථාව නොදකපු නිසා. ව්‍යාපාදයේ මූලික අවස්ථාවේ අකුසලයක් නෙමෙයි. කුසලයකුත් නෙමෙයි. එක්තරා ධර්මතාවයක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ඉන්ද්‍රියාරම්මණයන් මනස විසින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මට ඒක අවශ්‍ය නැහැ. මට මට අවශ්‍ය මට්ටමින් නැහැ. ඒක නිසා ඒක අවශ්‍ය නැහැ. ඒක අයින් කරන්න ඒක පැත් එයත් කරන්න ඒක එහාට කරන්න. ඒකයි. කාමච්ඡන්දේ තියෙන ඒක අවශ්‍යයි ඒක කිට්ටු කරන්න ඒක මේ ගන්න ඒක භාවිතා කරන්න ඒක ඒක කන්න බොන්න ඒක අඳින්න පළඳින්න භාවිතා කරන්න කියන යොමුව තියෙන. ව්‍යාපාදයේ තියෙන්නේ ප්‍රතික්ෂේප කරන ගතිය පැහැර කරන ගතිය. මේ දෙකම හරිම ස්වභාවික සංසිද්ධ. ස්වභාවික සංසිඳ. මේක තමයි අපේ මනසේ තියෙන මූලික ගති ලක්ෂණ. යොමු වෙන ගතියත් බැහැර කරන ගතිය. ඇයි මේ යොමු වෙන්නේ ඇයි මේ බැහැර කරන්නේ කියන එක ටිකක් ගැඹුරට ගිහිල්ලා අපිට බලපුවාම තේරෙනවා. මේක වින්දනය පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නෙවෙයි. වින්දනය නිසා සිදුවෙන දෙයක්. ඕකේ වින්දනයේ තියෙන අවස්ථා සරල වින්දනයේ සිට සංකීර්ණ වින්දනයේ දක්වා වින්දනයේ ටිකක් ගැඹුරට ගැඹුරට යන ගතියක් තියෙනවා. වින්දනය කියන එකට අපි වේදනා කියලා කියන්නේ. ඉතින් වේදනාව ඇති කල්ලි වේදනාව හරිම ස්වභාවික සංසිද්ධියක්. ඒක කිසිසේත් අකුසල ගණයටවත් කුසල ගණයටවත් වැටෙන්නේ නැති එකක් බව දැන් අපි දන්නවා. ඒකෝර ඇහැට යමක් දැක්කම කන්ට යමක් ඇහුනම නාසයට දිවට කයට ගඳක් රසක් පහසක් දැනුනම මේකයට දෙයාකාර වින්දනයක් මතු කරනවා. එක්ක සුඛ වේදනා නැත්නම් දුක්ඛ වේදනා. සුඛ වේදනා නම් කාමච්ඡන්දේ පැත්තට තමයි මනස බර වෙන්නේ. ඒ කියන්නේ ඒකට ඡන්දයක් ලබා දෙන්න. කැමැත්ත ප්‍රකාශ වෙනවා. මනස යොමු වීමක්. අනිත් පැත්තට රූපේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ විසින් දුෂ්කරතාවයක් මතු කරනවා නම් ඒ දුෂ්කරතාවයට තමයි අපි දුක්ඛා කියලා කියන්නේ. දුෂ්කරතාවයක් මතු කරනවා නම් එතෙන්දී ව්‍යාපාදයේ ඉදිරිපත් වෙන ව්‍යාපාද ස්වરૂපේ ව්‍යාපාද ස්වરૂපේ කියලා කියන්නේ ව්‍යාපජ්ජති කියන්නේ ප්‍රතික්ෂේප කරනවා කියන එකයි. ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඉතින් මේක ධර්මතාවයක්. දැන් අපි මේ ධම්මානුපස්සනාව මේ ඇතුලේ ඉන්නේ මේ. මේ ධර්මතා කියන ඒවා ගැඹුරින් දකින්නේ. එතකොට එක පැත්තකින් ඡන්දය වැටෙනවා. අනෙක් අවස්ථාවේ ව්‍යාපජ්ජති අකමැත්ත ප්‍රකාශ කරන. කැමැත්ත පළවීමයි අකමැත්ත පළවීමයි මෙතන තියෙන්නේ. හරිම ස්වභාවික සංසිද්ධි දෙක. මේ කැමැත්ත පළවීමේ සහ අකමැත්ත පළවීමේ දෙකේම කිසිසේත්ම අකුසලයක් නැහැ. අපි හිතන්නේ කැමැත්ත කිව්ව ගමන්ම අකුසලයක්. අකමැත්ත කිව්ව ගමන් අකුසලයක් කියලා. එහෙම තමයි මේක මේ විග්‍රහය වැරදියට විග්‍රහ කරගෙන ඇවිල්ලා තියෙන්නේ දැන්. නෑ මේ ස්වභාවික සංසිද්ධි දෙක. මේවට කියන්නේ ධර්මතා කියලා. ධර්මතා. හේතුඵල ධර්මතා. ඊට අදාළ හේතු ඇති කල්ලි එය පවතිමස්මින් සති ධම් හෝති. ඔච්චරයි. කාමච්ඡන්දයේ ඇතිවීමට හේතු නැත්නම් යොමුවට හේතු ඇති කල්ලි යොමු වෙයි. යොමුවට හේතු මොනවාද? ඇහැ කන නාසය දිවකය රූප ශබ්ද ගන්ධ රස පොට්ටක්. හැබැයි ඒව ඇති කල්හිම ඔය 6 තිබුණු ඔය ඔය 10 තිබ්බ පළියට කාමච්ඡන්දය ඇති වෙන්නේ නැහැ. මනෝ කියන ඉන්ද්‍රිය පවතින්න ඕන. ඒ මනසට පස්ස වෙන්න ඕන. වේදනා වෙන්න ඕන. ඉතින් පස්ස වේදනා වුණොත් අන්න එතන එක්තරා විදිහක මනස යොමු වීමක් තියෙනවා. එක්තරා විදිහක මනස ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා. <clears throat> සුඛ වේදනාවේදී යොමුවක්, දුක්ඛ වේදනාවේදී ප්‍රතික්ෂේප වීමක් තියෙනවා. ඉතින් මේක හරි ස්වභාවික සංසිද්ධියක්. මේක ධර්මතාවයක්. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන්නේ ඕක තමයි. හැබැයි ওই විදිහට දකින්නේ අපි අසුතවා පුතුජන මට්ටමේදී නෙවෙයි. සුතවා අරිය ශාවක වෙලා මේ සතිපට්ඨාන ක්‍රමයේ යටතේ ඉගැන්වෙන මූලික කුසලතා තුන වර්ධනය කරගත්තයින් පස්සේ තමයි අපි ඕක ඔය විදිහට දකින්නේ මේවා ධර්මතා හැටියට දකින්නේ. එතකොට දැන් අපිට ධර්මතා හැටියට දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්, පිළිගන්න පුළුවන්, භාවිත කරන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් එහෙමයි. අපි රහත් වෙලා කියලා හිතන්න එපා කවුරුවත්. අපි පුරුදු වෙන්න ඕන භාවනා කරනවා කියලා කියන්නේ රහත් නොවුණු අය කරන වැඩක්. රහත් වෙච්ච අය භාවනා කරන්නේ නැහැ, භාවනා කරන්න උවමනාවක් නැහැ. භාවනා කරනවා කියන්නේ කුසල් වඩනවා කියන එක අපි දන්නව නේද? අපි ඔය විදිහට දැනගන්න, දැකගන්න, පිළිගන්න, භාවිත කරන්න පුරුදු වෙනවා. මොනවද? මේ ධර්මතා. එතකොට අපි ධර්මතා දෙකකට අවධානය යොමු කළා. මානසේ නැඹුරුතාවය සහ මානසේ ප්‍රතික්ෂේප කරන ගතිය. මානස නැඹුරු වෙන ගතිය සහ මානස ප්‍රතික්ෂේප කරන ගතිය. ඒකට පාලි වචනේ කාමච්ඡන්ද ව්‍යාපාර. දැන් මේ ධර්මතා ධර්මතා විදියට දකින්න පුළුවන් මොකද අපිට සතිය තියෙන. සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං. එහෙම නැත්නම් සන්තං වාජ්ජත්තං ව්‍යාපාදං. අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. ඔව් මගේ මනස මේ ධර්මතාවය ප්‍රතික්ෂේප කරනවා. මගේ මගේ කය සහ මනස මේ ධර්මතාවයට මේ මේ ධර්මතාවය පිළිගන්න කැමති නැහැ. <coughs> ප්‍රතික්ෂේප කරනවා. තද සීතල කයට දැනුනොත් කය ඒක බාර ගන්නවද ප්‍රතික්ෂේප කරනවද? තද රසනේ ශරීරයට දැනුනොත් එය ප්‍රතික්ෂේප කරනවද බාර ගන්නවද? ෂණිකව ප්‍රතික්ෂේප කරනවා. ගින්දරක් ස්පර්ශ වුණොත් මොකද කරන්නේ ශරීරය? ෂණිකව ප්‍රතික්ෂේප කරනවා. ඒක අකුසලයක්ද කුසලයක්ද අපේ වැරැද්දක්ද අඩුපාඩුවක්ද දෝෂයක්ද? නෑ ධර්මතාවය. මනසට දරා ගන්න බැරි මනසට මනස පීඩාවට පත් කරන දෙයක් මනසට ගෝචර වුණොත් මනස මොකද කරන්නේ? ක්ෂණිකව ප්‍රතික්ෂේප කරනවා. ඒ ඒ මානසික ස්වභාවය. අර කයේ ස්වභාවය. ඊළඟට මනසට දරාගත හැකි දෙයක් මනස පිනය පිනවන දෙයක් මනසට ගෝචර වුණොත් මනසට හඳුනාගත්තොත් විඥානනය වුණොත් ක්ෂණිකව ඒ මනස ආරාධනා පූර්වක වෙනව මනස. ඒකට තමයි කාමච්ඡන්ද කියන්නේ. ඡන්ද වෙනවා. ඒකට කැමැත්ත පළ වෙනවා. යොමු වෙනවා. මේ ඡන්ද ගතිය හරිම ස්වභාවිකයි. ස්වභාවිකයි. ඉතින් ওය විදිහට ඉන්ද්‍රියාරම්මණයන්ට මනස කැමැත්ත පළ කිරීමත් මනස අකමැත්ත පළ කිරීම නැත්නම් යොමුව සහ ප්‍රතික්ෂේපය ධර්මතා දෙකක් විදිහට දැන ගැනීම ධර්මතා දෙකක් හැටියට දැක ගැනීම ධර්මතා හැටියටම පිළිගැනීම සහ ධර්මතා විදිහටම භාවිත කිරීම ඔය අවස්ථා හතරම තනි වචනයකින් මහා සතිපට්ඨාන දේශනාවේදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනෝ ධම්මානුපස්සී විහෙරති කියලා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. පොතෙන් තාපුවාම කිසිම අර්බුදයක් ගැටලුවක් නැහැ. මේ කය මේ මනස නාම රූප ධර්මතා පුඤ්ජයක් හැටියට දකින්නේ ඔතෙන්ට ආවයින් පස්සේ. මේක එතකොට මේක දික් කරන්න, පළල් කරන්න, හැඩ කරන්න, උස්සලා පෙන්වන්න, නැත්තම් පහත් කරලා පෙන්වන්න දෙයක් මේක මොකක්වත් නැහැ. උදේක් ධර්මතා ටිකක් විතරයි. අපි ඉදිරි අනිත් ධර්මතාවලටත් ටිකක් කියවමු. ඊළඟට තීන මිද්ද තීන මිද්ද ගතියත් ඔය කයට මනසට අදාළ දෙයක්මයි. කයේ මනසේ ස්වභාවික දෙයක් තීන මිද්ද කියලා. <coughs> මිද්ද කියන්නේ මනස ටිකක් අක්‍රීයව නිෂ්ක්‍රීයව පවතින අවස්ථාවක් සාමාන්‍යව නින්දටත් මිද්ද කියලා කියනවා. කරණීයමිත්තු සූත්‍රයේ අර ඉරියව් හතර දක්වලා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ කියනෝනේ අර භාවනාවේදී දෙන උපදේශයක් ඒ හිතගෙන ඉන්නකොටත් නිින්ද යන නිින්ද වෙන සක්මන් කරනකොටත් නිින්ද යන වාඩි වෙලා ඉන්නකොටත් නිින්ද යනවා වැතිරිලා ඉන්නකොටත් නිින්ද යනවා නිද්දෝ කිව්වේ ඒක. නිද්ද ගැති. ඉතින් මේ ධර්මතා පිළිබඳව මම ලියලා තියෙන ටිකක් විවරණයක් තියෙනවා මට අපේ චාමින් මහත්මිය මතක් කරලා තිබුණා ඒක එවන්න කියලා නමුත් මම ඊයේ ඇත්ත වශයෙන්ම මේ ස්වාමීන් වහන්සේලගේ භාවනා පුහුණුවක් කළා ඊයේ දවසේ මේක නිසා මට මේ කාර්යය කරන්න බැරි වුණා මම අද ඒක අන්තර්ජාලයට ඇතුල් කරන්න මේවා පිළිබඳව ටිකක් නිකන් ධර්මානුකූල විවරණ ඒවා ටිකක් කියවගත්තම ප්‍රමාණවත් අපි ඉච්ඡර ශාස්ත්‍රීය මට්ටමට යන්නේ නැහැ මේ සාකච්ඡාවේදී මෙතෙන්දී අපි මේක භාවනාත්මක වෙන්න තමයි උත්සාහ කරන්නේ එතකොට අපි අපේ කයට සහ මනසට සතිමත් වුණොත් අපිට පේනවා සමහර වෙලාවට මනස නිකන් හොඳටම සක්‍රිය නැහැ. අරමුණු ගන්න වැඩි කැමැත්තක් නැහැ. රූප බලන්න වැඩි, ශබ්ද අහන්න, ගන්ධ රස පහස විඳින්න වැඩි උමනාවක් නැහැ. එයා නිකන් පසුබට ගතියක් පෙන්නනවා. අපි ඒකට කියනවා නිදිමත කියනවා. ওই මිද්ද කියලා උදලා තියෙනවා නිද්ද ගතිය එනවා. ස්වභාවිකවම එනවනේ. අපි රැයට පැය ගානක් බුදියන්නේ මොකද? ඊටි මිද්දේ ස්වභාවික සංසිද්ධිය. ධර්මතාවය. ඉතින් ඕකට ඊට නොදී හිටියොත් එහෙම ඊට පස්සේ ලෙඩක් වෙනවා. නිදා ගන්න තු හිටියොත් ඇයට. නිදා ගන්න තු ඉඳලා බලන්නකො පහවදාට මොකද වෙන්නේ කියලා. ඇයි මේක ස්වභාවික සංසිද්ධියක්. අනිත් කාගේ වැරැද්දක්වත් අඩුපාඩුවක්වත් අකුසලයක්වත් පාපයක්වත් දෝෂයක්වත් නෙමෙයි. අපිට නිදිය ගන්න ඕනේ. නිදි නිදිය ගන්නවට මේ කියන්නේ. නිද්ද කියන්නේ. තීන මිද්ද. ශාරීරික ශාරීරිකව මානසිකව මේක හරි අමාරුයි මේ තීන මිද්දේ වෙන් කරන්න. නමුත් අපි වෙන් කරලා දක්වලා දක්වන්න උත්සාහ කරලා තියෙනවා අපි ධර්මයේදී. අපි ධර්මයේදී තීන මිද්ද දෙක වෙන් කරලා හඳුන්වන්න උත්සාහ කරලා තියෙනවා. ධම්ම සංගණීපකරණය කියනකොට අපිට පේනවා මේ යා තත්ත කායස්ස අකල්්‍යතා කම්මඤ්ඤතා ඕලියනතා කියලා කය පැත්තෙන් මේක පෙන්වන්නයි යා තත්ත චිත්තස්ස අකම්මඤ්ඤතා ඕලියනතා කියලා හිත පැත්තෙන් මේක මේ විග්‍රහ කරන්නයි උත්සාහ කරලා තියෙන තීන සහ මිද්ද දෙක. ඉතින් එහෙම ඉතින් විග්‍රහ කරුවට වැරද්දක් නැහැ අපිට මේ කය සහ මනස පැත්තෙන් මේ කය සහ මනස වෙහෙසටපත් විලා විශ්‍රාම ගන්න නැත්නම් පොඩ්ඩක් විවේකයක් ගන්න දරන ප්‍රයත්නයේ තමයි තීනම් මිද්දන් කියලා කියන්නේ. තීනම් මිද්දන්. කය විහෙස වුණාම කයට ඕන වෙන විස්රාමයක් ගන්න. මනස වෙහෙස වුණාම මනසට අවශ්‍ය වෙන විස්රාමයක් ගන්න. ඉතින් අපි දිනපතා ඔය දෙකට ඉඩ දීලා ඉඩ දෙනවා. හරිම ස්වභාවික සංසිද්ධි දෙකක් කිසිසේත්ම මේක අගොතලයක් නෙවෙයි. කිසිසේත්ම අකුසලයක් නෙවෙයි ස්වභාවික සංසිද්ධි දෙක. හැබැයි සිහිනුවණයි වීර්යයි නැති තැන මේක අකුසලයක් වෙනවා. ස්වභාවිකව ශරීරයට අවශ්‍ය කරන විස්සාමය විවේකය වැඩ කටයුතු අඩාල කරගන්න කම්මැලිකමක් බවට ආලසකමක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි එහෙම ඉඩ තියෙන්නේ සිහිනවන වීරිය නැති තැනක. සිහිනවන වීරිය නැති තැන. සිහිනවන වීරිය ඇති තැන අපිට අපිට දැන් සිහිනවන වීරිය තියෙනවනේ. අපිට මේ කයට වෙහෙස ආවම අපි දන්නවා ඒක. දැන් ශරීරයේ පොඩ්ඩක් වෙහෙස වෙලා තියෙනවා. දැන් මෙයාට අවශ්‍ය වෙලා තියෙන වෙහෙස නිවා ගන්න. ඉතින් අපි මොකද කරන්නේ? අපි ටිකක් විවේකයක් දෙනවා ශරීරයට. බුදුහාමුදුරුවෝත් ඒක දුන්නා. දිනපතාම දුන්නා. තීන මිද්දේට අපෝරුවට ඉඩ දීලා හිටියා බුදුරජාණන් වහන්සේ. හැබැයි ඒක අකුසලයක් වුණේ නෑ. නීවරණයක් වුණේ නෑ. ආවරණ නීවරණං චේතසෝපක්ඛලේ සම්පඤ්ඤාය දුබ්බලීකරණං වුණේ නෑ. ඇයි ආවරණයක් නොවුනේ? ඇයි නීවරණයක් නොවුනේ? ඇයි චේතසෝ උපක්ඛිලේශයක් නොවුනේ? ඇයි පඤ්ඤාය දුබ්බලීකරණ මට්ටමට ඒකපත් නොවුනේ? ස්වභාවික සංසිද්ධිය. අර තුන් දෙනා ඉන්න නිසා. මොන තුන් දෙනාද? සති ධම්මවිචය විරිය සතිමා සම්පජානෝ ආතාපි ඒ තුන්දෙනා නැති තැන තමයි මේ ස්වභාවික සංසිද්ධිය අකුසල බවට හැරෙන්නේ. මානස වෙහෙසුනාමත් අපිට තේරෙන්න පටන් ගන්නවා දැන් හිත එකලස් නෑ හිතෙන් දැන් වැඩක් කරන්න බෑ මට හොඳටම වෙහෙසයි කියලා. ඉතින් අපි ওই කයට සහ මනසට එන වෙහෙස ඒ විශ්‍රාම ගන්න තියෙන ඕමනාව. ඒකට තමයි තීනම් මිද්දන් කියන්නේ. හැබැයි ඕක අසුතව පුදුජන ওই විදිහට අඳුරන්නේ නැහැ. ධර්මතාවක් විදිහට අඳුරන්නේ නැහැ. සමහරට එයා කියන්න පුළුවන් ගත්ත කටටම කියන්න පුළුවන් තීන විද්‍යාව අකුසලයක් කියලා. අකුසලයක් වෙනවා. ධර්මතාවයක් අකුසලයක් වෙනවා. ධර්මතාව තමයි අකුසල වෙන්නේ. දැන් නාම ධර්ම බලන්නකො. චේතනා ධර්මතාවය. චේතනාවනේ අකුසල පැත්තට කුසල පැත්තට හැරෙන්නේ. සංඥාව ධර්මතාවයක්. මිසක මූලික වශයෙන් කුසලවත් අකුසලවත් නෙවෙයි. නමුත් සංඥා විපල්ලාස වුණාම එතකොට අකුසල වෙලා. මානසිකාරයේ ස්වභාවික දෙයක් අකුසලයක් නෙවෙයි. හැබැයි අයෝනිසෝ වුණාම අකුසල වෙලා. එහෙනම් කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ හේතුඵල ධර්මතා මිසක ප්‍රාථමික මට්ටමේදී අකුසල නෙමෙයි කුසලත් නෙමෙයි. හැබැයි සිහි නුවණ වීර්ය නැති තැන ඔය තුනම අකුසල පැත්තට වැටෙන්න පුළුවන්. මම මේකට සරල උදාහරණයක් කියන්න. සමහර විට ඔබ අහලා ඇති මේ පචලායමාන කියලා සූත්‍රයක්. අපිට මේ තීන මිද්දය අකුසලයක් බවට හැරෙන්න හැරෙන්නේ කොහොමද කියන එක පිළිබඳ දිය හැකි මම මේ උදාහරණයක් ගන්න උත්සාහ කරන්නේ මේ දැන් පචලායති කියන්නේ නිදි කිරා වැටෙනවාට pāli භාෂාවෙන් අපි කවුරුත් ඉතින් නිදි කිරා වැටෙනවා නිදිකිරා වැටෙන එක ස්වභාවික සංසිද්ධියක්. මේ නිදිකිරා වැටෙන එක අකුසලයක්ද භාවනා කරන්න ගියාම බලන්නකෝ. අපි නිදිකිරා වැටෙන හැටි. නේ? ඒ භාවනා කරන්න ඕනේ මේ නිකන් ඉන්නකොට නිදිකිරා වැටෙන හැටි බලන්න. එහෙම වෙන්නේ. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඉතින් මේ අංගුත්තර නිකායේ සත්තක නිපාත පාළියේ මේ තුලත් වෙලා තියෙනවා මේ බුදු පියාණන් වහන්සේ අපිට උගන්වන මේ පචලායමාන සූත්‍රය. ඒක දේශනා කරන්නේ මේ මොගලන් හාමුදුරුවෝ. ඉතින් මොගලන් හාමුදුරුවෝ යම් අවස්ථාවක මේ නිදිගිරා වැටෙනවා. ඉතින් නිදිගිරා වැටෙන එක ස්වභාවික දෙයක්. තීන මිද්දේට වෙන්නේ. ඒක මේ කාගේ හරි වැරැද්දක්වත් අඩුපාඩුවක්වත් දුර්වලකමක්වත් පවක්වත් අකුසලයක්වත් නෙවෙයි. ස්වභාවික සංසිද්ධියක්. ඉතින් බුදුහාමුදුරුවෝ මේ එතෙන්ට ගිහිල්ලා ඉතින් මේ මොගලන් හාමුදුරන් අහනවා මොගල්ලාන මේ නිදි කිරා වැටෙනව නේද කියලා. මේ මොගලන් හාමුදුරුවොත් නැහැ කියන්නේ නැහැ කියන්නේ හේතුවක් නැහැ. ඔව් ස්වාමීනි මම මේ ටිකක් නිදි කිරනවා තමයි. දැන් මේ මොකද්ද අවශ්‍ය වෙලා තියෙන්නේ මොගලන් හාමුදුරුවෝ මොකද්ද පත් වෙලා තියෙන්නේ? තීන මිද්දේට වැටිලා තියෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා කය වෙහෙසිලා මනස වෙහෙසිලා දැන් මනසට නිින්ද ඕන වෙලා තියෙනවා. නමුත් මොගලන් හාමුදුරුව කිසි යම් හේතුවක් නිසා නිදා ගන්න නැතුව වැතිරිලා නිදා ගන්න නැතුව ඉන්නවා. ඉතින් අර මනස මේ පැත්තෙන් නිින්දට පනින්න බලනවා. මොගලන් හාමුදුරුව නිදා ගන්න නැතුව ඉන්න. දැන් මේ මෙතන අතර එක්තරා ආකාරයක නිකන් සටනක් වගේ දෙයක් යනවා. මේ ඉතින් මොකද වෙන්නේ නිදි කියලා වැඩි. ඉතින් <clears throat> බුදුහාමුදුරෝ මේ කියන ඇයි මොකදලා නිදි කියලා වැටෙන කිසි තේරුමක් නැති වැඩක්. ඒක තමයි මට මේ නිදි කියලා වැටීම මේ මට තේරෙනවා නිදි කියලා වැටෙනවා කියලා ඕක කිසි තේරුමක් නැති වැඩක් නේ. එක්ක ඔය නිදි කියලා වැටීම වළක්ව ගන්න නැත්නම් ගිහිල්ලා බුදිය ගන්න. ඔය මොකද කරන්නේ කිසි වැඩක් නැති වැඩක් නේ ඔය. නිදියන්නේ නැහැ වැඩේ කෙරෙන්නේ නැහැ. ඕක තමයි බුදුහාමුදුරේ ඇයි මේ ස්වභාවික සංසිද්ධිය ප්‍රඥාවෙන් හසුරන්නේ නැත්තේ ඔය. එතකොට ඒ වෙනකොට මොග්ගල්ලාන හාමුදුරුවෝ මේ සාතන්නාතේ කෙනෙක් නෙවෙයි. භාවනා කරන කාලේ. කියලා වැටෙනවා. ඒ නිසාවෙන් අවබෝධයක් තිබෙන්නේ නැහැ තීන මිද්දේ හසුරුවන්නේ. මේ තීන මිද්දේ හසුරන්න බැරි වුණාම තීන මිද්දේ අකුසලයක් බවට පත් වෙනවා. නැත්තම් තීන මිද්දේ විශේෂ අකුසලයක් නෙවෙයි. ඉතින් උපදේශ ටිකක් දෙනවා මොග්ගල්ලානේ. ඉතින් ওই වගේ මේ දවල් කාලේ නිදිමතක් වගේ ආපුහම උත්සාහ කරලා බලන්න ඒක හසුරවන්න පුළුවන්ද කියලා. සමහර විට හසුරා ගන්න පුළුවන් වෙනවා අපේ වීර්යය තියෙනකොට, සිහිය තියෙනකොට, ප්‍රඥාව තියෙනකොට ඉතින් ප්‍රඥාවෙන් වීර්යයෙන් සිහියෙන් කරන්න ඕන වැඩ ටිකක් කියනවා ඉතින්. වෙන නැගිටලා සක්මන් කරන්න ටිකක්. සක්මන් කරලා බලන්න. එහෙම නැත්නම් ආලෝකයේ තියෙන තැනකට ගිහිල්ලා බලන්න. ওই අඳුරු අඳුරු තැන්වල ගැන්නිලා ඉන්නකොට මනස නිකන් හිතන නිදිය ගන්න සූදානම් වෙනවද්දෝ කියලා. ආලෝකයේ තියෙන තැනකට යන්න. එහෙම නැත්නම් වතුර ටිකක් මූණේ ගා ගන්න තෙත තෙත ජලයේ ආශ්‍රය කරන. එහෙම නැත්නම් මේ කම්පෙටි හොඳට රත් වෙන්න අතුල්ලන්න. මේ බුදුහාමුදුරු දෙන උපදේශ. එහෙම නැත්නම් තමන් මේ මතක තියාගෙන ඉන්න මොකක් හරි දේශනාවක් ශබ්ද නගල සජ්ජායනා කරන්න. ඔහොම උපදේශ ටිකක් දීලා කරලා බලන්න කියනවා. මොකද මේ තීන මිද්දේ හරි ස්වභාවික සංසිද්ධියක්. කයත් හේතුනා මනසත් හේතුනාම කය මනස දෙකට විශ්‍රාමයක් අවශ්‍ය වෙනවා. මේ විශ්‍රාමය ඉල්ලන කය කයත් ඉල්ලන මනසත් ඉල්ලන. මේ අවස්ථාව තමයි මේ තීන මිද්ද කියලා කියන්නේ. ඉතින් අපිට සමහර වෙලාවට අපි වැඩක් කර කර ඉන්නකොට තීන මිද්දේ ආපුවාම අපිට ඒ වැඩේට බාධාවක් නිසා අපි බලනවා ඒ වෙලාවේ පොඩ්ඩකට තීන මිද්දේ යටපත් කරගන්න. ඒකයි අර බුදුරජාණන් වහන්සේ අර සත්‍ය ක්‍රම වේදයක් ඉදිරිපත් කරන්නේ. හයක් කියලා කියනවා හයෙන්ම බැරි නම් මොග්ගල්ලාන ගිහිල්ලා බුදිය ගන්න. නිකම් මොහි බුදියනව නෙවෙයි අසුතව පුදුජන ලෙවල් එකෙන් බුදියනව නෙවෙයි. අරිය ශාවක ලෙවල් එකෙන් බුදියන්න කියන්නේ. මොකද්ද මේ අරිය ශාවක මට්ටමින් බුදියනවා කියන්නේ? අරිය ශාවක මට්ටමින් බුදු වෙනවා කියන්නේ උත්තාන සංඤ්ඤිම් මානසිකරිත්වා. සතෝ සම්පජාන. සිහිනුවණින් වීර්යයෙන් යුතුව මෙන්න මේ වෙලාවට මම පොඩ්ඩක් බුදියනවා මේ මෙච්චර වෙලාවයි මට ඕන මම මේ වෙලාවට ඇහැරෙනවා කියන ඒ කල්පනාවෙන් බුදියන්නේ ඒක තමයි ආර්ය ශාවක නිදා ගැනීම අසුතව පුදුජන නිදා ගැනීම ලෙසින් මා නිදා ගන්න කොයි වෙලාවෙ හැරෙනවා ඇහැරුණොත් තමයි එහෙම නැත්නම් කවුරු හරි ඇහැරෙව්වොත් ඒක මේ අසුතා පුදුජන නිදා ගැනීම. අන්න එතකොට නම් තීන මිද්දේ ආවරණයක් නීවරණයක් පඤ්ඤාය දුබ්බලීකරණයක් චේතසෝපා කෙලෙසයක් වෙලා. උගක් අයට එහෙම. නමුත් ආර්ය ශාවකයෝ වන අපි එහෙම නෙමෙයි. අපි දන්නවා මනසට වෙහෙස කර වෙනවා. මනස මනසට විවේකයක් දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒක දුන්නා. බොහෝ වෙලාවට උන්වහන්සේ දවල් විවේකයේට පතිසල්ලාණයට ගියා. දවල් බොහෝ වෙලාවට වළඳලා ඔය පිරිසෙන් අයින් වෙලා ওই වනාන්තරයකට කොහෙට හරි විවේක තැනකට ගිහලා තනියම ගහක් යට වාඩි වෙලා හිටියා. කාය විවේකයක් දුන්නා. චිත්ත විවේකයක් දුන්නා උන්වහන්සේ හිතට. බන කිව්වේ නෑ කවුරුවත් එක්ක සාකච්ඡා කරේ නෑ සම්මන්ත්‍රණ කරේ නෑ මොකවත් නැතුව නිකන් හිටියා. ඇයි? කය මනස දෙකට ස්වභාවිකව විවේකයක් අවශ්‍යයි. ඒක නිකන් අර අසුතව පුදුජන මට්ටමේදී මෝඩ විදිහට ඉඩ දීලා නිකන් ඉන්න එකක් නෙමෙයි. විවේකයේ අවශ්‍ය වෙලාවට හරිය අපූර්වට ඒ විවේකය අපි ලබා දෙන්න ඕනේ. ඒක ඒක ස්වභාවික දෙයක් නේ කය ඇතිගල්ලි ඉමස්මින් සති කය ඇතිගල්ලි මොකද වෙන්නේ තීනේ එනවා මනසක් ඇතිගල්ලි මිද්දේ එනවා අපි ඔහොම තීන මිද්ද දෙක ඔය අභිධර්ම විදියට ඔය දෙකට දාලා ගමු ඕන්න නමුත් ඒක දෙකට වෙන් කරලා ගන්න අමාරුයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ තීන මිද්දන් කියන එක එකක් හැටියට දක්වලා තියෙනවා. අපි ධර්මයේ දෙකට කඩලා විස්තර කරා. කමන්නේ ඒ ආභිධර්මික විග්‍රහය ගැන අපේ අකමැත්තක් නැහැ. නමුත් තීන මිද්දන් කියන්නේ කය මනස දෙක තුලින්ම එන දෙයක්. කයටයි මනසටයි විස්රාමයක් අවශ්‍ය වෙනවා. ඒක අවශ්‍ය වෙනවාමයි අපිට. ඉතින් ඒක දෙන්නේ නැත්නම් ඒක මොඩකම. ඒක නොදී අර මුගලන හාමුදුරුවෝ වගේ කිර කිරා ඉන්නවනම් සමහර විට ලෙඩ හදාගන්න. භාවනා කරන්නත් ගිහිල්ලා ලොකුවට කියනවා මම බුදියන්නේත් නෑ මම මෙහෙමත් නෑ අරකත් අඩු කරා මේකත් අඩු කරා කරලා මං දෙනව පාර මෙහෙමයි කියලා ඒක අවිද්‍යාව බුදුරජාණන් වහන්සේත් මේ බුද්ධත්වයට පත් වෙලා ප්‍රමාණයට විවේක ගත්තා. නිදිය ගත්තා. දවල්ටත් ටික විවේකයෙන් හිටියා. ඒ මොකවත් නැතුව උඩ උඩ පනින උඩ පැනින්නේ මානසික ආතතිය හැදිලා තියෙන වර්තමාන මානසික ආතතිය ප්‍රධාන ලෙඩක් නේ. ඇයි? මනසට විශ්‍රාමයක් දෙන්නෙම නැහැ. ඒ නොදෙන්නෙම අසුතව පුදුජනකම. මෝඩකම, අමනකම. කයට විශ්‍රාමයක් දෙන්නෙම නැහැ. ඒක නිසායි මේවා බුදු පියාණන් වහන්සේ ධර්මතා හැටියට පෙන්නන්නේ. බලන්න මේවා හරි ස්වභාවිකයි. මේවා හේතුඵල ධර්මතා. කයක් ඇතිකල්ලි මනසක් ඇතිකල්ලි තීනම් මිද්දන් ඔය දෙක එනවාමයි. අපි ඒකට ප්‍රඥාවෙන් වීරියෙන් සිහියෙන් ඉඩ දෙන එක තමයි ආර්ය ශාවක ගතිය ආර්යයන්ගේ ගතිය අනාර්යයන්ගේ අසුතව පුදුජ්ජන් ලගේ හැටි ඒකට මෝඩකමට අඥානකමින් අසතියෙන් ඉඩ දීලා නිකන් ඉන්න හිතෙන්ට ගියාම තමයි ඒක නීවරණයක් වෙන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ නීවරණේ විස්තර කරන්නේ නීවරණං ඒක හිත වහගන්නවා. අපේ ජීවිතේ ඒකට යට වෙනවා. බැල වෙනවා, දාස වෙනවා, ගැති වෙනවා. මොහොකට දර ස්වභාවික දෙයක්. කාමච්ඡන්දේ නීවරණයක් වුණාම මොකද වෙන්නේ? ආවරණම් වහගත්තම තමයි මේක නීවරණම් ආවරණ නීවරණ චේතසෝ උපක්ඛිලේසං එතන ඉඳලා නොතිබුණු අලුත් ක්ලේශයක් බවට හැරෙනවා පඤ්ඤාවේ දුබ්බලීකරණ. ප්‍රඥාව මොට කරන්නේ. අන්න ඒ தත්වේ නෑ. ඒ தත්වේටපත් වෙන්නේ නෑ මේ වන විට අපි සතිපට්ඨානය කරගෙන ඉන්න නිසා. සිහිනුවන පවත්වන නිසා. මොන දැන් අපි අද එතකොට තවත් නිවර්ණ ධර්මයක් මේ ධම්මතා ධර්මතා තේරුම් ගැනීම ධර්මතා ධර්මතා විදිහට තේරුම් ගැනීම දැන ගැනීම සහ දැක ගැනීම තමා තුලින් එතෙන් එතෙන්ට තමයි භාවනාවට මේ සාකච්ඡාව මේ සාකච්ඡාව භාවනාවක් කියලා හිතන්න එපා භාවනාවට යොමුවක් අත්කලක් විතරයි හැබැයි කාමච්ඡන්දය තමා තුලින් දැක්කොත් දකින්න පුළුවන් නම් ව්‍යාපාදේ තමා තුලින් දකින්න පුළුවන් නම් තීන මිද්දේ තමා තුලින් දකින්න පුළුවන් නම් ධර්මතාවයක් විදියට ධර්මතාවයක් විදියට දකින්න පුළුවන් නම් දකින්න උත්සාහ කරනවා නම් දැනගන්නවා නම් පිළිගන්නවා නම් ඒක ඒ විදිහට ආර්යෙක් විදිහට අසුතව පුදුජනෙක් හැටියට නෙවෙයි රේසාවකෙක් විදිහට ඒක හසුරවනවා නම් ආන්න එතන තියෙනවා මොකද්ද? භාවනාව. එතන තමයි භාවනාව තියෙන්නේ. දැන් මේ අපි කරන්නේ ධර්ම සාකච්ඡා. මොකටද? භාවනාවට අත් වෙලා. දැන් අපි ওই ඕව දකිමු. කාමච්ඡන්දේ නැති කාටද? ඒක ඔහොම කිව්වම සමහර නෑ නෑ මට එහෙම එකක් නෑ. ව්‍යාපාදේ නෑ නෑ මට එහෙම එකක් නෑ. තීන විද්‍යාව අපෝ මට නෑ. ඉතින් මොකද පටන් ගන්නෙම බොරුවේ. පටන් ගන්නෙම බොරුවේ නෑ මේවා හේතුඵල ධර්මතා. ඇහැට කනට නාසයට දිවට කයට රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් හමු වුණාම ඒක සුඛ වේදනීය නම් පහසුවක් ඇති කරනවා නම් කයට මනසට මනසේකට යොමු වෙනවා. ඡන්ද කියන්නේ ඒක. මේක ස්වභාවික සංසිද්ධියක් මිසක හේතුඵල ධර්මතාවයක් මිසක අකුසලයක් නෙවෙයි. නමුත් අපි ඒකට යට වෙන්නේ නැහැ. ඒකට බැල වෙන්නේ නැහැ. ඒකට ගැටි වෙන්නේ නැහැ. ඒකට දාස වෙන්නේ නැහැ. ඒකට මුලා වෙන්නේ ඇයි? අපිට ඒකේ යථා ස්වභාවය තේරෙනවා. ඔය ඇහැ ගැනත් අපිට දැන් තේරෙනවා. රූපය ගැනත් අපි දන්නවා. ඒ දෙකෙන් ලැබෙන වින්දනය ගැන දන්නවා. මොකද අපි ඒව පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඕකේ මොකක් හරි එකට බැල වෙන්න, දාස වෙන්න, ගැටි වෙන්න, මුලා වෙන්න අවශ්‍ය නැහැ. ඇහැට ඕනෙත් නැහැ, රූපයට ඕනෙත් නැහැ. චක්කු විඥාණයට ඕනෙත් නැහැ, චක්කු සංපස්සයට ඕනෙත් නැහැ. ඒකෙන් ඇති කරන වේදනාවට ඕනෙත් නැහැ. මොකද ওই පහම ධර්මතාවනේ ස්වභාවික සංසිද්ධිනේ. ඔය නාම රූප ටික ස්වභාවික සංසිද්ධි. ඉතින් ඒ ඔතනින් අතර වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාන් වහන්සේ කෙටියෙන් අවවාද කරා මේ බාහියට තේන හිතන් බාහිය දිත්තේ දිත්ත මත්තම්. ඉතින් ඔතනින් අතර වෙන්න පුළුවන් නේ බාහිය. ඉතින් අපිට ඕක නතර කරගන්න තේරෙන්නේ. අපි හිතන්නේ මේක නෑ මේක ඇති වෙන එක ප්‍රශ්නයක් කියලා. එහෙමනේ විග්‍රහ කරන්න පුරුදු වෙලා තියෙන්නේ මේ. භාවනාවෙන් නෙමෙයි මේක ගිහිල්ලා තියෙන්නේ. භාවනාවට ගිහිල්ලා දැක්කොත් අපිට පේන මේක ස්වභාවික සංසිද්ධියක් හේතුඵලයක්. සීනවන වීර්ය දිනු කර ගමන් මේක මෙතනින් අතර කරන්න පුළුවන් දික්ට අදිත්ත කරන්නේ නෙවෙයි කියන්නේ. නෑ දික්ට අදිත්ත කරන්න බුදුහාමුදුරු කියලා නේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දිත්තේ දිත්ත මත්තා. සොතේ අසුත කරන්න යනවනේ හුඟක් අය. ඇහෙන එක නෑ ඇහෙන්නේ නෑ. ඇයි ඇහෙන්න බෑ ඒක. නෑ ඇහෙන්න ඕනේ. ඒක ඇහෙන්න බෑ. නෑ ඇහෙනවා. බුදුහාමුදුරුව සුතය අසුත කරන්න යන්නේ ඒක අසුත අපුතුජන කමෝඩලම්. හේතුඵල ධර්ම ධර්මතාවය නොදන්නාකම්. බුදුරජාන් වහන්සේගේ අවවාදයේ සුතේ සුතමත්තා. ඒකට නිකන් ගැති වෙන්න එපා, බැල වෙන්න එපා, දාස වෙන්න එපා. මුලා වෙන්න එපා. සුතය ධර්මතාවයක්. දිත්තේ ධර්මතාවයක්. ඒක දැනගන්න, ඒක දැකගන්න තමා තුළින්, ඒක පිළිගන්න. ඒක නිසි විදියට භාවිත කරන්න. ඒකයි මේ ධර්ම මාර්ගය. ඉතින් අපිට පුළුවන්. ඉතින් ඔතෙන්දි භාවනාවට වැඩ තුනක් වැටෙනවා. බණට නම් එක වැඩයි වැටෙන්නේ. මොකද්ද? දැනගන්න එක විතරයි. භාවනාවට වැටෙන වැඩ තුනක්. දැකගන්න එකයි, පිළිගන්න එකයි, නිසි නිසි විදියට භාවිත කරන එකයි තුනම වැටෙන්නේ භාවනාවට. මම හිතන අපේ කල්යාණ මිත්‍රයන්ට මම මේ කියන කාරණේ තේරෙනවා කියලාද? වනේ භාවනාවේ කෙරෙන කාර්යය අපි ඔය සිංහලෙන් කියන්නේ බණ භාවනා කරනවා කියන්නේ. බණේදී තියෙන්නේ යමක් දැනගන්න විතරයි. බණෙන් පුළුවන් දැනගන්න විතරයි. ඉතිරි තුනම බණෙන් බෑ. දැක ගන්නත් බණෙන් බෑ. පිළිගන්නත් බෑ. නිසි විදියට භාවිත කරන්නත් බෑ. ඒ තුනම කෙරෙන්නේ භාවනාවයි. ඒක නිසා බණෙන් විතරක් අපි නිවන් දකින්න හිතුවොත් ඒක කවදාවත් කෙරෙන වැඩක් නෙවෙයි. කවදාවත් කෙරෙන වැඩක් නෙවෙයි. හතරෙන් එකයි කෙරිලා තියෙන්නේ. අපි ওই හතරක් විදිහට ගත්තොත් ඕක යම්කිසි කාමච්ඡන්දයක් හෝ ව්‍යාපාදයක් හෝ තීන මිද්දයක් හෝ මේ දැනගත්තට මදි. දැක ගන්නවා. දැකගන්නේ කොහොමද තමා තුලින්? මේක කාමච්ඡන්දේ තමා තුල ඇති වෙනකොට තමන් ඒ ගැන සතිමත් වෙන්න ඕන, සිහිනුවන උපද ගන්න ඕන. ඔන්න මට මේකට නැඹුරුතාවයක් මගේ මනසේ මනාපයක් කැමැත්තක් රුචියක් මනස නැඹුරු වීමක් මෙන්න සිද්ධ වෙනවා ඒක අර කමඨහන කියන්නේ සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානා ආ ඒ බණ නෙමෙයි මේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ බණ නෙමෙයි භාවනාව අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති සමහර වෙලාවට රූපේ දැක්කට, ශබ්දය වුණාට, ගන්ධ රස පහස වින්දට මනස නැඹුරුතාවයක් වෙන්නන්නේ නැහැ අසන්තං කාමච්ඡන්ද. ව්‍යාපාදයට එහෙමයි තියෙන්නේ. අර ප්‍රතික්ෂේප කරන ගතිය සමහර වෙලාවට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ප්‍රතික්ෂේප කරනවා. සමහර වෙලාවට ඊට ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. ඒක ওই දෙකම ප්‍රශ්නයක් නෑනේ. ප්‍රතික්ෂේප කරත් එකයි ප්‍රතික්ෂේප නොකරත් එකයි. මොකද දෙකම ධර්මතාවය. අපි දෙකටම යට වෙන්නේ දෙකම ධර්මතාවයක් හැටියට ඇති වෙලා පැවතිලා නැති වෙලා නිදවිලා නිකන්. එහෙමයි. ඉතින් ඕකයි මේ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති කියලා කියන්නේ. ඉතින් අපිට එන්න පුළුවන්. එතෙන්ට එන්න පුළුවන්. ඔය කාරණේ තමයි අපි ධම්මානුපස්සනාවේදී කතා කරේ. ඉතින් අපි අද අපි ව්‍යාපාදයයි තීන මිද්දයයි කතා කරුවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද. ඉතින් උද්දච්ච කුක්කුච්ච දෙකත් අපිට ටිකක් කතා කරන්න පුළුවන්. ඒවත් ඉතින් ධර්මතාව විදිහට මම අර සටහනක් පොඩ්ඩක් එවන්නම්. ඒකත් ඉතින් විවේකීව කියව ගන්න. කියවගෙන මේ දෙකත් කතා කරලා අපි මේ ධර්මතාව පිළිබඳව ගොඩක් ගැඹුරින් කතා කරන්න ඕන. මම මේ ටිකක් වේගයෙන් කතා කරගෙන යන්නේ නැතුව මේවා ටිකක් ජීවිත අත්දැකීම් හැටියට දකින්නේ. දැන් බලන්න අද අපි කතා කරන්නේ තීන මිද්දේ ස්වභාවික සංසිද්ධියක්. නමුත් මේක සිහිනවන වීර්යය නැති තැන විතරයි මේක නීවරණයක්, ආවරණයක්, නීවරණයක්, අකුසලයක් බවට පත් වෙන්නේ. ඕනම දෙයක් එහෙමයි. ධර්මතා මට්ටමින් දකින්නත් දැනගන්නත් දැකගන්නත් පිළිගන්නත් භාවිත කරන්නත් පුළුවන් වුණොත් එතන තමයි නිවන තියෙන්නේ. එතන තමයි නිවන තියෙන්නේ. ඉතින් හොඳයි මම කැමතියි මේ මේ සාකච්ඡා මගේ කරුණු පැහැදිලි කිරීම මෙතකින් අතර කරලා අපි අපේ ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව දෙන්න මේ මේ මේ කතා කරන දේ දකින්නවද දැන් මේ දැනගන්න දේ දකින්නවද ඒක පිළිගන්නවද ඒක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ නැතුව, දාශ වෙන්නේ නැතුව, බැල වෙන්නේ නැතුව, ගැති වෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව මේක පරිහරණය කරන්න පුළුවන්කම දැන් තියෙනවා ධාර්මික විදියට. සුතවාරිය ශාවක කෙනෙක් විදිහට. සුතවා කියන්නේම මේක තේරුම් අරන් ඉන්නවා කියන එකනේ. සුතවා කිව්වම හුඟක් අය පැහැදිලි කරන්නේ බණ අහලා තියෙනවා. බණ ඇහුවට තේරුම් අරන් නෑ හුඟක් අය. බණ අහන අය සුතවාරිය ශාවකලා නෙමෙයි හුඟ දෙනෙක්. බණ අහනවා නේද? බණ දාලා තියෙනවා බණ ඇහෙනවා උඟ දෙනකොට. බණ කියවනවා සමහරු අපිට ආරාධනා කරලා වඩම්මගෙන ගිහිල්ලා මේ ඉතින් අපි අහන බණ ඇහුවද? නෑ සාමිනාස මම මේ බණ කියන වෙලාව පොඩි වැඩක් කර කර හිටියා ඉතින් චුට්ටක් ඇහුණා. ඉතින් ඔබහන්සේගේ බණ හොඳයි. අරගම මේවා කියන. සුතවාරී ශාව කරගන්නේ නෑ ඉතින් ඇයි? අහන්නේ අහලා තේරුම් ගන්න එපා. සමහරු එහෙම නැහැ අනුන් තමන් බන කියවන්නෙත් නැහැ අනුන් කියන දෙයින් ඒකට හොඳට සිහිනුවන යොමු කරලා අහලා තේරුම් ගන්න. අහලා තේරුම් ගත්ත කෙනාටයි සුතවාරිහාව කියන්නේ. බනහන කට්ටියට නෙමෙයි. බන අහන්න ඕන සුතවාරිහාවක වෙන්න. බුද්ධ දේශනාව අහන්න ඕන, කියවන්න ඕන. හැබැයි අහුවට කියුවට සුතවාරිහාවකල වෙන්නේ ඒක අවබෝධ කරගන්න ඕන, තේරුම් ගන්න. ඊට පස්සේ ඒ තමා තුළින් දකින්න ඒ ධර්මතාවය ධර්මතාවයක් හැටියට පිළිගන්න ඕන. ධර්මතාවයක් හැටියට මේකත් එක්ක කටයුතු කරන්න. ඉතින් ඔතෙන්ට එනවාද අපි? ඇවිල්ලාද? එන්න පුළුවන්ද? බැරිද? නැත්තම් මේක තේරෙන්නේ නැද්ද? මම හිතනවා සාකච්ඡාවට යමු. ඒක වඩා හොඳයි කියලා. අපිට වැඩි කාලයක් සාකච්ඡාව සඳහා ගත කිරීම වඩාත් සුදුසුයි කියලා මම හිතනවා. හොඳයි එහෙමනම් අපි අවස්ථාව තියනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ සාකච්ඡාව ඔස්සේ අපි ඉදිරියට ටිකක් යන්න. ධම්මානුපස්සනාව ඔස්සේ. හොඳයි ඒ සඳහා අවස්ථාව. හ්ම්? ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කැලේ කොළ අත්හැරලා අතේ තියෙන කොළ මිට පමණක් දේශනා කළේ ආර්ය පුද්ගලයා රහත්ත්වයට කැනෙපිටපත් වෙන තුරු සිලක්ෂණය වැඩි වීම පමණක් ප්‍රමාණවත් ඒ දේශනා කළේ තවදුරටත් සංකාර වෙනදාද බුදුමී ඉදිරිපත් කරන්නේ ඇත්තේදී වනේදී කර දේශනාව තෙන්දී ත්‍රිලක්ෂණයම මේ පදනම් කරගෙන කියන කාරණයක් නොවේ මෙතන තියෙන්නේ ඇත්තටම බුදුරජාන් වහන්සේ එතන කියන්නේ ඇත්තේදී වනේ බිම වැටිලා තියෙන ගස්වල තියෙන කොළ ගත්තම ප්‍රමාණ. එයින් කොටසක් අරගෙන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මම මේ දේශනා නොකල කොටස මේ වනයේ තියෙන කොළතරම් වගේ මේ නිදර්ශනයක් කියන්නේ. දේශනා කළ කොටස මේ අතේ තියෙන ටික වගේ කියලා. එතකොට ඊට පස්සේ අහන ඇයි මම එහෙම එච්චර ප්‍රමාණයක් නොකිව්වේ සහ මේ කුඩා ප්‍රමාණයක් කිව්වේ කියලා දේශනා කළේ කියලා. ඉතින්දී අන්නේ ඒ බුදුරජාණන් වහන්සේම දෙන උත්තරය තමයි අපිට වැදගත් වෙන්නේ. උන්වහන්සේ කියනවා අර නොදෙසූ විශාල කොටස ගැන කියනෝ ඒවා න සම්බෝධාය න නිබ්බානාය න විරාගාය න නිබ්බිදාය සංවත්තන්ති කියලා. ඒක මේ නිවන් මාගේ යන කෙනෙකුට අවශ්‍ය කරන විදිහේ අවබෝධයක් නෙවෙයි. ඒක නිබ්බිදාව පිණිස, ගැඹුරු අවබෝධය පිණිස, විරාගය පිණිස, Nirodhe පිණිස, සංසිඳීම පිණිස, නිර්වාණය පිණිස හේතු වන්නේ නැහැ. නසංවත්තති. හේතු වන්නේ නැහැ. ඒක නිසා මම මේ කොටස කතා කරන්න යන්නේ නැහැ. මේ මේ නිවනට අදාළ නැති දෙයක් දුකින් මිදීමට අදාළ නැති දෙයක් නැති ඕන තරම් විශේෂපතයන් තියෙනවා. නිවනට අදාළ නැති බොහෝ දේ තියෙන බුදුරජාණන් වහන්සේ දැනගත්ත දේවල්. දන්න දේවල් මිනිසෙක් හැටියට කොච්චර දේවල් දැනගෙනගෙන තියෙන්නේ නැද්ද? එතකොට ඒවන් දේශනා නොකලේ ඒ නිසා ඒ ටික වැඩක් නැහැ මේකට අදාළ නැහැ මේ වැඩේට අදාළ නැහැ එතකොට අනිත් පැත්තට දේශනා කරන මම මේ අතේ තියෙන කොළ මිට වගේ පොඩ්ඩක් දේශනා කළේ ඇයි? පොඩ්ඩක් දේශනා කළේ අන්න ඒ ටික තමයි මේ වැඩේට අවශ්‍ය වෙන්නේ. අදාළ වෙන්නේ. යෝග්‍ය වෙන්නේ, උපකාරී වෙන්නේ. ඒ ටික ගැන කියනවා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය සංවත්තති අන්න මේ වැඩේට අදාළ ටික විතරක් මම කියලා දෙන්නේ. ඉතින් වල්පල් කතා කිරීමක් නැහැනේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ දැන් අපි කතා කරන්න ගියොත් එහෙම වටපිටාවේ තියෙනවත් කතා කරනවානේ. ඉතින් අපි කැමති අදාළ එකයි අදාළ නැති එකයි ඒකත් අදාළ නැති එකත් ඇදගෙන කතා කරනවා. බුදුරජාන් වහන්සේ ඒක අදාළ නැති එක නිතරම තපණියි. තපණිය කියන්නේ එහෙම විෂයක් තියෙනවා, විෂයපතයක් තියෙනවා. ඒක බුදුරජාන් වහන්සේ පිළිගන්නවා. ඒ වුණාට ඒක මේකට අදාළ නැති නිසා ඒක නිතරම පැත්තකින් තියෙනවා. සමහර වෙලාවට එවැනි සාකච්ඡා එළඹුණාම බුදුහාමුදුරු සද්ද නැතුව ඉන්නවා. ඒ තරමට උන්වහන්සේ අර විෂයානුබද්ධව කාරණේට අදාළව කතා කරන ලක්ෂණයක් උන්වහන්සේගේ තියෙනවා. ඉතින් අපි අපි තමයි ඔය විෂයානුබද්ධ නැතත් ඇදගෙන කතා කරන්නේ. නමුත් උන්වහන්සේ නිතරම විෂයානුබද්ධ විෂයට අදාළ කාරණේට අදාළ දේ පමණයි කතා කරේ. ඉතින් ඔය සින්සපා වනේදී කියන්නේ ඇට්ටීරිය වනේදී ඔය භික්ෂුන් වහන්සේලාට කොළමිටක් අතට අරගෙන ඔය කිව්වේ ඒකයි. මොකද සමහර එවකට හිටියේ ආගමික ශාස්ත්‍රවරු ඕන එකයි එපා එකයි දෙකම කතා කෙරුවා. බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ. අවශ්‍ය දේ, අදාළ දේ, යෝග්‍ය දේ නිවන් සාක්ෂාත් කිරීමට අදාළ දේ පමණක් කතා කළ කෙනා. ඉතින් මිතභානි කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒකයි මිතභානි පමණට කතා කරන පමණට කියන්නේ අදාළ දේ පමණක් කතා කරන කෙනා කියන්නේ. ඉතින් ඒ අර්ථයෙන් තමයි එතන කියන්නේ. එතකොට ඒ අදාළ දේ කියන කොටසට ගත්තම ඔබතුමී කිව්වාගේ මේ නාම රූප ධර්ම එහි අනිත්‍ය අනාත්ම ස්වභාවය ඒ ඒවයි සමුදේවයි කොටින්ම කිව්ව චතුරාර්ය සත්‍ය දේශනාව තමයි අර අතට ගත්ත කොළමිට වගේ. එතනින් පිටස්තරව තියෙන ලෞකික විෂය ධාරාව නිවන නිවන සාක්ෂාත් කිරීමට අදාළ නැති අප්‍රමාණ ලෞකික විශේෂ ධාරාවක් තියෙනවා. ඒවත් මිනිස්සුෙකුට ඕන නම් හදාරන්න පුළුවන්. හැබැයි ඒව හැදෑරුවා කියලා නිවන් දකින්නේ දුකෙන් මිදෙන්නේ නැහැනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒක කතා කරන එක නතර කරා. ඉතින් සමහරව ඉතින් දැන් අලුත් තාලේ ඉන්න මේ කවුද මේ නූතන උගත්තු එහෙම අහනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේක කතා කරේ නැත්තේ? ඇයි ඔච්චර හරුවචනතා ඥානයක් තිබිලා මේක කතා කරේ නැත්තේ අපි මේ විශ්වය ගැන කතා කරනවා අපි මේ තාරකා විද්‍යාව කතා කරනවා අපි මේකේ තියෙන ග්‍රහලෝක මෙච්චරයි කියලා අපි කියන්න උත්සාහ කරනවා ඇයි ඔච්චර හරුවචනතා ඥානයක් තිබ්බනම් මේකේ තියෙන ග්‍රහලෝක මෙච්චරයි තියෙන්නේ කියලා කියන්න තිබුණානේ ඇයි මේකේ පොළොවේ දිග පළල ගැන නොකියුවේ ඇයි නොකියුවේ ඒවා අදාළ නැහැ මේ වැඩේට අදාළ නැහැ ඉතින් ඔය පොළොවේ දිග පළල හොයන අයට අදාළ ඇති ඒක තාරක විද්‍යාව කරන අයට මේ අහසේ තියෙන තරු අදාළ ඇති. එනමුත් ඒවා මේ නිවන් දකින්න අදාළ කාරණා නෙවෙයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඊටාම තමන්ගේ ශ්‍රාවකයන්ට උන්වහන්සේගේ කෘත්‍ය පැහැදිලි කර අවස්ථාවක් ඒක. හරි වටින අවස්ථාවක්. උන්වහන්සේ තමන් මේ කරන කාර්ය මොකද්ද? මම මාව තේරුම් ගන්න ඕගොල්ලෝ. මට මේ වල්පල් කතා කරන්න අවශ්‍යතාවයක් මේ මේ අපේ ඉලක්කයට අදාළ නොවන දෙයක් කතා කරන්න අවශ්‍යතාවයක් මට නැහැ. මම පොඩ්ඩයි කියන්නේ නිතරම චුට්ටයි. මොකද්ද කියන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන්නේ? ඒක ඇතුලේ ඔය නිවනට අදාළ සමස්තය අන්තර්ගතයි. දුක දුකට හේතුව නිවන නිවනට මඟ. ඒක උච්චරනේ. අපි මේ මහා ගොඩක් හැටියට සාකච්ඡා කෙරුවට සූත්‍ර පිටකයක්, විනය පිටකයක්, අභිධර්ම පිටකයක්, අටුවා ටීකා ටිප්පණි පිටපොත් විවරණ ග්‍රන්ථ, දේශකයන්ගේ දේශනා ඔය වගේ මහා ලොට් එකක්, මහා තොගයක්, මහා කන්දක් හැටියට තිබ්බට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ඕක චතුරාර්ය සත්‍යයට ඇතුල් කරලා අතේ කොළමිට වගේ දේශනා කළා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕන අර කැලේ කොළ තියෙද්දි කැලේ කොළ තියෙනවා අපි ඒක නැහැ කියන්නේ. කැලේ කොළ තියෙන බිම වැටිච්ච කොළ තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දි බුදුහාමුදුරුව අතට අරන් දුන්න කොළමිට විතරක් ගන්න අපි දක්ෂ වෙනවා. ඉතින් ඒක හොඳ කාරණයක්. ඔබතුමිය මතක. එහෙමයි අපි හාමුදුරනේ හොඳට වැටහුණා. අම්මහන්සේට ගොඩක් කුසල. අපිට නීවරණ ගැන යමක් කතා කරන්න තියෙනවද? ඔව් කියන්න. අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. දැන් අපි කාම ඡන්දය ගැන කතා කරනකොට දැන් සිතේ කාම ඡන්දයක් ඇති බව දැනගන්නව නැති බව දැනගන්නවා ඇති කොට දැනගන්නව නැති වෙලා යන බව දැනගන්නවා. මේ විදිහට අපි පහන සංඥාවේදී අපි කතා කරන්නේ පණං කාම විචක්කන්නා දිවාසී පිපජහති විනෝදේති එතකොට මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද ස්වාමීන් දෙක කාම විතක්කයි කාම ඡන්දයයි කියලා ගන්නකොට ඔව් ඒක හොඳ කාරණයක් මෙතෙන්දී අපිට වැදගත් වෙන කාරණයක් මතුවනේ පහන සංඥාවට එනකොට පහන සංඥාවේදී ඇත්තටම මේ කාමච්ඡන්ද මට්ටම පැනලා කාම විතර්කයකට එනකොට අකුසල තත්වයට වැටිලා තියෙන අවස්ථාවක් ඒක. කාම විතරකයක් කියන්නේ කාමී සිතුවිල්ලක්. එතන අර සිහිනුවන වීර්ය නොපැවැත්වූ අවස්ථාවක ඇහැට දැක්ක රූපය අපි රූප රූප ධර්මයක් ඇසුරෙන් ඇති වුණානේ මනසේ නැඹුරුතාවය. මේ නැඹුරුතාවයේ ඔස්සේ දිගින් දිගට හිතන්න පටන් අරගෙන දැන් කාම විතක්කයට එනකොට. දැන් ඒකට දැන් දැන් සිහිනුවන මූලික අවස්ථාවේ පැවතිලා නැහැ අර රූපය හෝ අර ශබ්දය හෝ අර ගන්ධය හෝ ඒ රසය හෝ ඒ පහස විඳලා ඒ විඳින අවස්ථාවේ සිහිය උපද්දලා නැහැ සිහිය නුවණ ප්‍රඥාව නැහැ දැන් ඒක ඔස්සේ හිතන්න පටන් අරගෙන දැන් ඒකට වැටිලා දැන් මොන්නේ මේ වැටි ඇති අවස්ථාව තමයි කාම විතක්ක කියලා අපි කියන්නේ එතකොට ඒ අවස්ථාවේ අර එතෙන්දී අපිට පෙන්වන්නේ මෙන්න මේක පහානයක්. මොකක්ද අර කාමයට වැටිලා ඒ ඔස්සේ දිගින් දිගට හිත යොමු කරන නැත්නම් හිත මෙහෙවන ඒ ඒ කාම පැත්තෙන්ම හිතන ගතිය පහානයක්. ඒ කියන්නේ බහැර කළ යුත්තක් කියලා තේරුම් ගන්න. ඒ ඒ මට්ටමය තියාගත යුතු අවස්ථාවක් නෙමෙයි. ඒක ඒ මට්ටම බහැර කළ යුතු අවස්ථාවක්. කියලා තේරුම් අරගෙන ඊට අදාළ ක්‍රමවේදේ නැත්නම් ඊට අදාළ භාවනා ක්‍රමයේ අපි පාවිච්චි කරලා ඒ ඒ ඒ ඒ කාම විතරකේ නැත්නම් ව්‍යාපාද විතරකේ නැත්නම් හිංසා විතරකේ හෝ uppන්න uppන්නේ පාපකේ අකුසලයේ ධම්මේ ඇති වෙන තාක් කාම විතරක ව්‍යාපාද විතරක ආදී අකුසල විතරක ඉතින්දී අපිට කියනවා තේරුම් ගන්න අවබෝධ කරගන්න හොඳට මේ මට්ටමට આવොත් නම් බැහැර කළ යුතුයි. මේ කාම විතක්ක තමයි ඊට පස්සේ කාම රාග කාම විතරකයේ විසින් තමයි ඇත්තටම කාම රාගය උපද්දන්නේ. එයා අර කාමයේ ආස්වාද පැත්තම හිතන ගතියක් එනවනේ. දැන් කාමයෙන් අත්තිබිකවේ කාමානං ආස්වාදෝ බුදුරජාන් වහන්සේ කාමයේ තියෙන ස්වභාවික සංසිද්ධි ටික පෙන්නනවා. අත්ති ආස්වාදෝ අත්ති ආදීනෝ. නමුත් අර අසුතව පුදුජන මට්ටමේදී ආස්වාදයේ අල්ලගෙන අස්සාදානුපස්සී ඒ කියන්නේ ඒකම දැකගෙන ඒ පැත්තම හිත හිත යන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි කාම විතර්කය කියලා කියන්නේ. එතකොට ඇති වෙනවා කාම කාමච්ඡන්දය නෙමෙයි ඊට පස්සේ කාම රාගය ඇති වෙනවා. ඊට පස්සේ කාම තණ්හාවට වැටෙනවා. ඊට පස්සේ කාම උපාදානයට වැටෙනවා. වැටුණයින් පස්සේ තමයි කාම 10, කාම විපාසය, කාම පරිලාහය, කාම ගේදේ ඔය වගේ අර්බුද ගණනාවකට යන්නේ. එතකොට අර විතර්ක අවස්ථාවේදීම ඔන්න දැන් මම මේක අල්ලාගෙන ඒ පැත්තට හිතන්න පටන් අරගෙන අස්සාදානු පස්සී වෙලා දැන් අස්සාදයේ පැත්ත විතරක් බල බල ඒක ඔස්සේ හිත හිත යන ගතියට වැටිලා නම් අන්නේ තෙන්දි කියන ඔන්න නරක තැනට ආවා. ඔන්න සුදුසු තැනකට ආවා. ඔන්න අයහපත් තැනකට ආවා. ඒක ඒ කියන්නේ ඒ නාදිවාසේති පජහත විනෝදේති බ්‍යන්ති කරෝති අනභවංගමේති කියලා uppannam කාම විතක්ක. ඊටෙන් තාවම ඒක බාරගන්න එපායි නෑ නෑ එහෙම කාමයේ ආස්වාදයක් තිබුණා නමුත් ඒ පැත්ත විතරක් මොකද හිත හිත යන්නේ ඇයි අනිත් පැත්ත බලන්න කැමති නැත්තේ ආදීනමේ කාමයේ අනිත් පැත්ත බලන්න කියලානේ බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් ඔය ආදීනව සංඥාව ගත්තා මොකද කියන්නේ ආදීනව සංඥාවේදී අපිට අනිත් පැත්ත බලන්න පෙන්නනවා. අනිත් පැත්ත. ඒ කියන්නේ අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා. නේ එතකොට අසුභ ආදීනව සංඥා දෙකේදී අපි අර බලන්න අකමැති පැත්ත ඒකත් පොඩ්ඩක් පෙන්වන්න. පෙන්නලා අපිට බුදුහාමුදුරුවෝ කියනවා මේ මේ ආස්වාද පැත්ත විතරක් නෙමෙයි. මේකේ ආදීනව පැත්තක් තියෙනවා. ඒකනේ ඇත්ත. ආස්වාදයත් ඇත්ත ආදීනවයත් ඇත්ත. ඊළඟට අසුභ සංඥාවේදී අපි සුභානුපස්සින් විහෙරන්ත ඉන්න අපිට බුදුරජාණන් වහන්සේ අසුභානුපස්සෙන් ඉහරන්තා. ඒකේ අනිත් කැලලක් පෙන්වනවා. දැන් අපි එක පළුවයි අල්ලන්නේ. එක කැලලයි. අනිත් කැලලක් පෙන්වනවා. ඒ කැලි දෙකම දැක්කම නේ gediye දකින්නේ නේ පළු දැම්ම අපි gediyක පළු දෙකෙන් එක පළුවක් කාට හරි පෙන්නපුවාම gediye දකින්නවද අපි gediyak දෙපළු කරමු දෙපළු කරලා පළුවක් පෙන්නනවා අපි එතකොට පළුවක් දැක්කම gediye දකින්නවද gediya දකින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පළු දෙකම පෙන්නනවා. එතකොට අපි gediya දකිනවා. මේක මෙහෙම කැලලකුත් තියෙනවානේ. මේ දෙකම එකතු වුණාම තමයි මේ ධර්මතාවය කියලා. එතකොට අපේ ඥානය අපරිපූර්ණ නැහැ පරිපූර්ණයි එතකොට. ඒකයි. එතකොට අර ආදීනව සංඥාවේදී අසුභ සංඥාවේදී අපි නොදකින්න පැත්ත එහෙම නැත්නම් දකින්න අකමැති පැත්ත අනිත් පළුව පෙන්වන එතකොට ඔන්න අපේ අර කාම විතර්කයේ විතරක් මොකද නිෂ්කාමයේ පැත්තට අපි යනවා නේ කාමේ කාමේ ඒකයි තියෙන්නේ ඉතින් අස්සාද පැත්තටම හිත හිත යන ගතිය කාමයේ අස්සාද පැත්තටම හිත හිත යන ගතිය සුබ පැත්තටම අනුකූල පැත්තටම සුචි පැත්තටම යන යන ගතිය තමයි අර කාම විතර්කයේ ලක්ෂණය ඉතින් ඒකනේ අර ආසාද විතරක් නැතුව ආදීනමක් දෙන්න. එතකොට පුළුවන්කම තියෙනවා අර විතර්කේ ප්‍රහාණය කරගන්න. ඉතින් ඕක වැදගත් මතුණු කාරණේ මේ ඔය කාමච්ඡන්දය පැනපු අවස්ථාවක් ඒ. කාමච්ඡන්දේ ඉක්මවා ගිහිල්ලා සිහිනවන නැතුව ගිහිල්ලා අස්සාද ය පැත්තෙන්ම හිත හිත යන ගතිය සුභානුපස්සින් විහරන්තං. ඒ ධම්මපදේ ගාතාවක් තියෙන සුභානුපස්සින් විහරන්තං එතකොටම වෙනවා ඉන්ද්‍රියේසු අසංගතං වෙනවා. භෝජනම්මි අමත්තඤ්ඤුම් වෙනවා. පරිභෝජනයේ සීමාව පයින්නවා. කුසීතං හීන වීර්යං. ඒකට වැටෙනවා. මොකද වෙන්නේ? තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛං දුබ්බල. කෙලෙස් මාරයට අහුවේ. අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවෙම ඊළඟ එක පෙන්නන කුසල පැත්ත ධම්මපදයේ මුල්ම වර්ගයේ තියෙන යමක වර්ගයේ යමක වර්ගයේ ස්වභාවය ඔය යුගල කුසල අකුසල දෙකම එක තැන පෙන්වන. අසුභ අනුපස්සීන් විහරන්ත. ආ මේක අනිත් පැත්තට අනිත් පළුවක් දකින්න. ඉන්ද්‍රියේසු සුසම්මතං. එතකොට මේක පසින්දුරන් සංවර කරන්න පුළුවන්. භෝජනම් හිත මත්තඤ්ඤෝ. භෝජන කියන්නේ මේ කෑම කනවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ. අර ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගැනීමේ මාත්‍රාව දැනගන්න. මත්තඤ්ඤු. සද්ධං ආරද්ධ විරිය. අන්න එතන තියෙනවා. පැහැදිලි අවබෝධය තියෙනවා. සද්ධා කියන්නේ එතන ආකාරවතී සද්ධාවට. පැහැදිලි සද්ධාව තියෙනවා. සද්ධං ආරද්ධ විරියම් අරකට වැටෙන්නේ නැතුව අර කාම විතර්කයට කාම රාගයට කාම තණ්හාවට කාම උපාදානයට වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වීර්යය තියෙනවා. ආරද්ධ වීදී. එතකොට මොකද වෙන්නේ? තං වේ නප්පසාති මාරෝ මේ වාතෝ සේලංව පබ්බතං කියන උපමාවකුත් කියනවා. ඒ කෙලිස් මාරයට අහු වෙන්නේ මේ ගල් පර්වතයක් හුණ ගහමාගෙන ගියාට ඒක හෙල වෙන්නේ වගේ. එතකොට හොඳ කාරණයක් ඔබතුමී මතු කරේ. විතර්ක අවස්ථාව කියන්නේ සිහිනුවන නැතිව ගිහිල්ලා අසාද පැත්තෙන් හිතාගෙන හිතාගෙන යන අවස්ථාව කාම විතර්ක කියන්නේ. මේක පහාණය කළ යුතු අවස්ථාවක්. කාම ඡන්ද කියන්නේ අකුසලයට වැටිලා නැහැ තාම මානසික නැඹුරුවට විතරයි යොමුව විතරයි. හැබැයි ඒ වෙලාවේ සිහිනුවනින් යුක්ත නොවුනොත්, වීර්යයෙන් යුක්ත නොවුනොත් කාම විතර්කයට වැටෙන්න පුළුවන්. කාම රාගයට, කාම ඡන්දයට, කාම තණ්හාවට, කාම උපාදානයට වැටෙන්න පුළුවන්. එච්චර දුර යන්නේ නැහැ සීනුවන ඇති කල්හි. පැහැදිලි කරගන්න. තවම වැටුණා සම්මාංශ වංශයට ගොඩක් පිං. අද අපි කතා කර තීන මිද්ද වගේ ස්වභාවයක් ඒ වගේ ධර්මතා පිළිබඳ අත්දැකීම් ඒවයි භාවිතයන් ආර්ය මට්ටමේදී කොහොමද කියලා හරි වැදගත්. මේ තීන මිද්ද ගැන අපි කතා කරලම නැති තරම්. ඒක නිකන් ගත් කටටම අකුසලයක් කියලා ඒක කතා කරලා නැහැ මේවා ගැන. මේවා ගැඹුරින් අධ්‍යයනය කරලා නැහැ. කයට සහ මනසට යම් ආකාරයක වෙහසක් වෙනවා විශ්‍රාමයක් ලබා දිය යුතුයි. ඒක ප්‍රඥාවන්තව බුද්ධිමත්ව ලබා දිය යුතුයි කියන එක සමහර වෙලාවට අපේ සාකච්ඡාවල ඇත්තෙම නැති තරම්. ඒක දුන්නොත් තමයි බුදුරජාණන් වහන්සේත් ඔබ ඔබට මම තව පොඩි උදාහරණයක් මේ සම්බන්ධයෙන් කියන්න පුළුවන්. ඔය අත්ත කිලමතානුയോഗය කියලා එකකට වැටිලා හිටියා. කාලයක්. කයට මනසට ඉඩක් දුන්නේම නැහැ. තලන්න පෙලන්න පටන් ගත්තා. ඒක පැත්ත. කාමසුකල්ලිකානුയോഗෙත් හිටිය කාලයක්. ඒත් ඒකාන්තයකට වැටිලා හිටියා. එහෙම නැතුව මේ කයට මනසට දෙන යම් ආකාරයක විශ්‍රාමය ඒ කායික මානසික අවශ්‍යතාවයේ ප්‍රඥාවෙන් හැසිරෙන්නේ. ඒක තමයි ආර්ය ප්‍රතිපදාවේ ලක්ෂණය. එතෙන්ට අපිට එන්න පුළුවන් ආ යුතුයි. නැත්තම් ඉතින් අර මේ කය මනස දෙකෙන් නිසි වැඩේ කරගන්න බෑ. නිසි වැඩේ කියලා කියන්නේ අපි මේ කාමයේ පැත්තට යනවා නෙමෙයි. අපිට තියෙනවා මේ නිවන සාක්ෂාත් කර ගැනීමෙහිලා මනසින්නේ අපි මේක අවබෝධ කරගන්නේ. ඊළඟට කය මනස දෙක එකතු කරගෙන මේක වඩන්නේ, පුහුණු වෙන්නේ. එතකොට මේක තේරුම් ගන්නකොට මේක කය මනස දෙක එකතු කරගෙන පුහුණු වෙනකොට අපිට අවශ්‍යයි කය මනස දෙක කර්මන්නේව තියාගන්න, සක්‍රීයව තියාගන්න. බුදුරජාණන් වහන්සේ ඒ ඒ ඒ වචනේ පාවිච්චි කරන කම්මඤ්ඤතා කියලා. කය අකර්මණ්‍ය වෙන්න බෑ. මනස අකර්මණ්‍ය වෙන්න බෑ. තීන මිද්දේට වැටුණා කියන්නේ කයයි මනසයි දෙක අකර්මණ්‍ය වෙනවා. ඒ කියන්නේ තීන මිද්ද නීවරණයක් වුණා. තීන මිද්දේ කියලා කියන්නේ නීවරණයක් නෙවෙයි ධර්මතාවයක්. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් කයට යම් වෙහෙසක් ආවොත් ඒක ප්‍රඥාවන්ත වාරි ශා วก යෙක් විදිහට ඒ වෙහෙස නිවන. මනසට වෙහෙසක් ආවොත් ඒක ඥානාන්විතව ප්‍රඥාවන්තව ඒ වෙහෙස නිවන්න අපි දක්ෂ වෙන්න. ඇත්තට මේක කරන්න පුළුවන්. ඒක තමයි ඔය තීන මිද්ද නීවරණයක් බාටපත් වෙන්න නොදී අකුසලයක් බාටපත් වෙන්න නොදී ඒක හසුරවනවා කියලා කියන්නේ. ඒකයි අපි ඔතෙන්දි කාරණා හතරක් ගත්තා මේක දැන ගැනීම මේක දැක ගැනීම මේක පිළිගැනීම මේක දහමට අනුව හසුරවා ගැනීම කියලා. ඉතින් භාවනාවට වැඩ තුනක් අයිති. බණට එකයි අයිති දැන ගැනීම විතරයි. භාවනාවට ගිහිල්ලා තමයි අපි කාමච්ඡන්දේ දකින්නේ, ව්‍යාපාදේ දකින්නේ, තීන මිද්දේ දකින්නේ. ඒක පිළිගන්නේ ධර්මතාවයක් හැටියට පිළිගන්නේ. අපිට මේ ප්‍රඥාව තියෙනවා. නාරිසාවේ දූට ඒක ධර්මතාවය හේතුඵල ධර්මතාවයක් හැටියට පිළිගන්න පුළුවන්. ඒකේ භාවිතය හරි වැදගත් භාවිතය කියන්නේ. මේ භාවිතයේ දෙනකොට තමයි අපේ සීලේ වැදගත්කම තේරෙන්නේ. කොහොමද මේක යූස් කරන්නේ? මේක යූසේජ් එක මොකද්ද? භාවිතය මොකද්ද? මෙතෙන්දි සීලය හරිය වැදගත් වෙනවා. ප්‍රඥාව හරි වැදගත්. මේක ලිමිට් එක තියාගන්න අපිට උපකාරී වෙන්නේ නිතරම ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි ඔගේ ඉම පෙන්වන්නේ, ලිමිට් එක පෙන්වන්නේ. මාත්‍රාව කියලා ඔකට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනේ. මත්තඤ්ඤෝ මත්තඤ්ඤ මාත්‍රාව දැනගන්නේ කියන්නේ. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං මත්තං මේ ලිමිට් එක කොතනද? ඒ හරියට ඒක අල්ලන්නේ ප්‍රඥාවෙන්. තරහදීන් <coughs> කෙරලවත් ඔරලෝසුවෙන් බලලවත් නෙවෙයි. මාත්‍රාව ගන්න. කිහිම මාත්‍රා ගන්නේවත් ඇති. කසාය බොනකොට අර එමේන. මේ කියන්නේ කුසලයේ වැඩිීමේදී මාත්‍රාව ගන්නේ ප්‍රඥාවෙන්. ඉතින් අපිට ඒක ගන්න පුළුවන්. අරගෙන මේ ධර්මතා හසුරවා ගන්න පුළුවන්. හොඳයි. එමනම් අදට අපිට ගත හැකි කාලේ නිමා වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි සාකච්ඡාවේදී මේ අනෙකුත් නීවරණ ධර්ම දෙකත් කතා කරලා මේ උද්දච්ච කුච්ච සහ විචිකිච්ඡා කියන ධර්මතා දෙකක් පොඩ්ඩක් සාකච්ඡා කරලා නීවරණ පිළිබඳ සාකච්ඡාව නිමා කරන්න. ඒ වගේම විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා හෙට අපි සාමාන්‍යයෙන් අනිද්ද තමයි මේ ධර්ම සාකච්ඡාවට නැවත මුණ ගැහෙන දිනය. ඒ කියන්නේ අද 23 අනුව අපි 25 නේ මුණ ගැහෙන්න નિયમિત දිනේ. නමුත් 25ත් 26ත් සතියන්ත දෙකක් සතියන්තයක් මම භාවනා වැඩමුළු කරන දවස් දෙකක්. ඒක නිසා අපේ කල්යාණ මිත්‍රයෝ ඒ ගැන මේ සමාවජනය කරන්න වෙනවා. මේ දවස් දෙකේ මම දෙකේම භාවනා වැඩමුළු දෙකක් 25 සදාම් මැදුරේ දහම් සාකච්ඡාව දවසේම 26 ධම මණ්ඩපේ සාකච්ඡාව භාවනා වැඩමුළු ඒක නිසා ඒ දින දෙකේ අපිට ධර්ම සාකච්ඡාවට යොමු වෙන්න බැරි වෙනවා. ඒක නිසා අපි නැවත දහම් හමුවට මුණ ගැහෙන්නේ 27 වෙනි සඳුදා. මේක මම සටහනක් හැටියට තියන්නම්. ඒ වගේම ධම්මානුපස්සනාවට අදාළව මා විසින් සකස් කරලා තියෙන සටහනක් මම අන්තර්ජාලයට ඇතුළත් කරන්නම්. එතකොට ඒකත් ඔබට මේ කාලය තුල හොඳින් කියවා ගන්න. කියවාගෙන දැනුමක් හැටියට අරගෙන ඒක දැකගන්න ඒකත් උපකාරී වේවි. ඉතින් ඒකත් මම විශේෂයෙන් මතක් කරනවා. එතකොට අපි නැවත මුණ ගැහෙන්නේ 25 නොවේ 26ක් නොවේ 27 වෙනිදා. හොඳයි එහෙමනම් අපි අදට අපේ සදහම් හමුව නිමා කරනවා. අද අපි විශේෂයෙන් ඊයේ ඊයේ කියන්නේ කලින් සාකච්ඡාවෙත් අද සාකච්ඡාවෙදිත් අපි ඉදිරියට ගත්තේ මේ ධර්මතා කියන කාරණේ ධර්මතා ධර්මතා විදිහට දැකීම දැන ගැනීම දැක ගැනීම පිළිගැනීම සහ භාවිතය ඒකයි අපි කතා කරේ. ඉතින් තවත් මේවා කතා බහ කරන්න පුළුවන් වෙයි. උපමා නිදර්ශන ආදී අවශ්‍ය වෙයි කියලා සමහර ඇත්තෝ කිව්වා මේකෙන් ජීවිත අත්දැකීම් වගේ දේවල් ඔස්සේ මේවා තව ටිකක් කියන්න කියලා මම ඉදිරි සාකච්ඡාවලදී ඒවා ටිකක් වැඩිපුර ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ කරන සාකච්ඡා මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට තේරුම් ගන්න තරම් ශක්තිය තිබෙනවා දැන්. ඒක නිසා අපි ධම්මානුපස්සනාවට යොමු වෙලා තියෙන සියලු දේවල් වලට සබ්බේ ධම්මා කියනවා. ඒවා නාම රූප වශයෙන් වෙන් කරලා තියෙනවා. ඒවා කුසල අකුසල වෙන විදිය පෙන්වලා තියෙනවා. අකුසල තත්වයටපත් නොවේ ධර්මතාවත් එක්ක කටයුතු කිරීමේ කුසලතාවයටයි ධම්මානුපස්සී විහෙරති කියලා කියන්නේ. මේ කුසලතාවය තමයි අපි ඇති කරගන්නේ. මේක බණින් සහ භාවනාවෙන් කියන දෙකෙන්ම ඇති කරගන්නා වූ කුසලතාවයක්. හොඳයි. එහෙමනම් මේ කුසලතාවය මම හිතන්නේ දැනටමත් අපේ කල්යනා මිත්‍රයන් බොහෝ දෙනෙකුට තියෙනවා. ඒ දැනගෙන, ඒ දැකගෙන, ඒ පිළිගෙන, ඒ නිසිභාවිතයක් තුලින් ලබන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට මේ අපේ කල්යාණ මිත්‍ර අපි හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් උතුම් පරමාර්ථයෙන් අදත් අපේ සදාම්මා මොනිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.